අපේ පළවෙනි ධර්ම සාකච්ඡාව. ඉතින් මේකට අපිට ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කරලා සම්බන්ධ වෙන්න පුළුවන්. අපි පැයකමාර කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉඩ තිබුණොත් ලිඛිත ප්‍රශ්න වුණාට පස්සේ අපිට පුළුවන් මේ සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඉතින් මම පිළිමු මේ දෙමින්දගෙන් ප්‍රශ්න ලිඛිත පත්‍ර ලබාගත කිරීමේ සාකච්ඡා වාරේ පටන් ගන්න කියලා මෙතෙන් බලනම ලේසි. ඒකට රෙකෝඩින් ලේසි. අවසර සමිනවස ගරු ස්වාමින් වහන්ස භාවනා කරමින් සිත සමාධි වෙනකොට සියල්ලම නිශ්ශබ්ද වී ආනාපාන සුලන් රැල්ල නැති වී නිහඬ වී යනවා හිස් වී යනවා මේ ආකාරයට මාස ගණනාවක්ම තිබෙනවා මින් ගැඹුරට යන්නේ කෙසේද අනුකම්පාවෙන් මෙය පැහැදිලි කර දෙන්න ඔබ වහන්සේට නිරෝගී සුවය දිගාසිරි ලැබේවා. මේ ඉන්දි ඉස්සල්ලා අන්තිමට වගේ මීතිකලදී කරපේ ධර්ම සාකච්ඡාවලදී ධර්ම දේශනාවලදී මේ ප්‍රශ්නට අපි ටික ටික ටික ටික ඉදිරියට ගියා. දැන් ඉතින් මේ লীලා තියෙන එකනත් මේ කැමතිනම් මං ආන හරස් ප්‍රශ්නකට දෙකට උත්තර දෙන්න අපිට පුළුවන් තේරුම් අරගන්න කැමති කෙනා කැමතිද ලියපෙකන අත උස්සන්න. හරි. එතකොට දැන් භාවනා කරලා සමාධිගත වෙලා සද්ද නැතුව නිස්සද්දව පවතින මේ මානසික තත්වයක් දැන් එහෙම නැතුව කලබල වෙලා ඇවිසිලා තියෙන මේ මානසික තත්වයක් මේ කියන දෙකෙන් කොයි එකටද වැඩි මනාපේ තියෙන්නේ කොයි එකටද වැඩි අමනාපේ තියෙන්නේ අන්න ඒක නැති වෙන එක තමයි ඒකට අමනාපේ නැති කිරීම තමයි ඊගා තියෙන භාවනා දියුණුව අපිට හොඳ එකක් පෙන්නලා දීලා තියෙනවා කරදරයක් නැහැ හිත සමාධිගත වෙලා තියෙනවා. ඒකට මනාපේ තියෙනවා කියලා කියන්නේ මේ දිනදා ජීවිතේ වැඩවලට අමනාපනේ. ඒ තාක්කල් භාවනා දියුණුවක් නැහැ. ඒකත් එකයි මේකත් එකයි. කියන භාවනා කරලා උපරිම දියුණුව සත්‍ය පහක වටිනාකමක් නැහැ. ඒ දිනදා ජීවිතෙත් එකයි. කියලා අර එදිනදා ජීවිතය ඇවිස්සෙනකොට එදිනදා ජීවිතය අපිට මේ සතිය නැති වුණා පශ්චාත්තාප වුණා අර්ග සිද්ධ වුණේ නැහැ මේක සුද්ධ නැහැ කියන එක ඒකයි මේකයි දෙකම එක වගේ තියනවා කියලා හිතක් හිතන්න බලන්න එද ඒක තමයි භාවනා දියුණුව. ඒ නිසා මේකේ ගියාට පස්සේ දිනදා ජීවිතේ හැම වැඩක්ම වෙලා මොන ගැටුම ආවත් හරියට මේ හොඳට භාවනා කරලා හොඳට සතිමත් වෙලා හොඳට විවේක වෙච්ච වෙලා වගේ මේ ගැටුම් ටිකත් සමානව සැලකුව දවසේ කියන්නේ මේවා ගණන් ගන්න දිරපු දවසේ මොන දියුණුව. ඒ නිසා ඇතුළත භාවනා කරලා යම් මට්ටමකට ආවට පස්සේ අපි සමාජයත් එක්ක නැත්නම් බහිද්ධාවත් එක්ක කරගෙන යන වැඩවලට අර වගේම සමානව සලකන්න ගිය දවසේ අපිට තියෙන ලොකු කැපකිරීම වගේ. අපිට තියෙන ලොකු රුචි අරුචිකම් අතහැරලා රුචි ඇත රුචි අරුචිකම් අතහැරනවා කියලා මේකට කියන්නේ අරකට රුචි මේකට අරුචි බෑ. මේ දෙකම සම වෙන්න. ඒක තමයි අශලෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳ පාඩම. ඒක අපි දැන් පටන් අරන් ඉන්නේ. හැබැයි අපි හිතනවා භාවනා කරන නිසා කරදර නොආ යුතුයි. හිත නොඇවිසිය යුතුයි. අසත්‍යමත් නොවිය යුතුයි. සත්‍ය නොකඩිය යුතුයි කියලා එහෙම නැහැ නේ. අපිට එහෙම බලාපොරොත්තු වෙන්න බෑ. ලෝකයේ හැටි ඒකයි. අපිට පුළුවන් ඒකට හිට කරදර නොගෙන ඉන්න. අපිට පුළුවන් ඒක ඒ ස්වභාවික මම ඉල්ලලා ගත්ත දෙයක් නෙමෙයිනේ. ඇත්තටම බලනකොට වෙන කෙනෙක් කරපු දෙයක්වත් නෙවෙයි. අපි හිතාන ඉන්නවා වෙන කෙනෙක් කරනවා කියලා ඒ තාක්කල් අපි ඉන්නේ ආත්මවාදයක. එහෙම නැත්නම් බාහිරයට කරුණු දානවා. එතකොට මනාපමනාප දෙක තියෙනවා. ඉතින් නා කියනකොට නා කියනකොට මේක අඩු වෙනවා වගේ දැනෙන්නේ නැත්නම් වැඩි වෙනවා වගේ. ඈ හදිසි හරියට ස්වාමීන් වහන්සේ එතකොට හදිසි වුණොත් මේක වෙන්නේ මේ දෙක අතර ඩිස්පැරිටි එකක් එනවා. භාවනා කරලබු සතිය සමාධිය සහ විවේක භාවයට මනාප තද මනාපෙකුත් මේ ඉදින්දා ජීවිතයේ තියෙන සාමාන්‍ය දේ කටු කරෝසන වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඒකෙ පෙන්වන්නේ මැචෝ. එතකොට මේ අපි භාවනා කරපෙන්නේ ලාභයක් සමාජයට නැහැ. අපි අපි භාවනා කරලා ලැබපු දේෙන් සාන්තියක් පැතිරෙන්නේ නැහැ. සාන්තිය පැතිරෙන්න මේකටත් හරියට භාවනා කරලා ලැබපු සිත සමාධිය චිත්ත ඒකාග්‍රතාවයක් වගේ මේ කලබල වලටත් ගන්න ඕන. ඒක සාමාන්‍යයෙන් කියන්න අමාරුයි පොතක. ඒක අමාරු කියන්න අමාරු වචනයක දාලා. ඒකට එන මොකද්ද වහන කරලා ඇති වැඩේ කියලායි. වැඩේ තමයි අර සාන්තියක් තියෙන බව පෙන්වලා දෙනවා. ඔබට තියෙන මේ පොටෙන්ෂල් එකක් තියෙනවා, පොසිබිලිටි එකක් තියෙනවා. ඉතින් ගියාට පස්සේ ඒකටම ආස වුණොත් දැන් මේක ඊට පස්සේ මේකත් එක්ක ගැටු වැඩි වෙනවා. එහෙම එකක් වෙන්න බෑනේ. එහෙනම් භාවනා කරන මිනිස්සුත් එක්ක ඉන්න බැරි වෙනවා. එහෙනම් භාවනා කරන අයට මේක ඉන්න බැරි වෙනවා. මේ දෙකටම සම වෙනවයි කියන්නේ මොනම දෙකකින්වත් තේරුම් ගන්න බෑනේ ඔක. උපරිම භාවනා කළා පිට ඵලය පැත්තකට විසිකරලා මේ එදින්දා ජීවිතේ ඇහුන්නේ නැහැ වගේ දැක්කේ නැහැ වගේ. ඒක රැවටිල්ලක් නෙවෙයි. ඒක ආන්දගේ ප්‍රතිපත්තිය නෙවෙයි. ඒක මේ ආන්දගේ ප්‍රතිපත්තියේ බුදුචානන් කියන්නේ අමරාවික්ෂේපවාදී. නෑ අපි දන්නව කොච්චර කවුරු ඇවිස්සත් මට අර විවේක දැන්න යන්න පුළුවන්. ඒක නැති කරන්න බෑ කාටවත්. එහෙනම් මේ ඇවිසිච්ච වෙලාවේ තමයි හොඳම වෙලාව. හොඳ ඇවිසපන්. වීදුරු පාන්න බිම ගහපන් කුඩු කරපන්. වීදුරුට මොකුත් වෙන්නේ නෑනේ. වීදුරු මෙහෙම පෝච්චක් හේතලයක් විදිහට තිබුණත් කුඩු වෙලා කුඩු කුඩු වලට ගියත් වීදුරු වීදුරුම තමයි. ආන්නේ දේ තේරුම් ගන්න අපි ගොඩක් ගැටුම් ගැටුම් එනවා. ඔය කරන්න ඕනේ. ආවට පස්සේ හොඳට බලන්න එකම ගැටුමක්වත් කවුරුත් කරපු දෙයක්වත් තියන්නේ වෙන්න තියෙන දේ. ඕකට නලන්න බා. ඕකට නටන්න නොවෙන්න නම් අරකට වැඩි ආශ කරන්නත් එපා. ඒක තියාගෙන ඉන්න බෆර් එකකට. ඒක තියාගෙන ඉන්න අපිට ගිහිල්ලා පොඩ්ඩක් රීවයින්ඩින් කරන්න අපෝ නිකන් චු ඉඳලා හිටලා පොඩ්ඩක් රිලැක්ස් කරන්න අර ස්ටේට් එක තියාගන්න. මේ මේකත් එක්ක ඉන්න එකෙන් තමයි ඒ කියන්නේ මේ දෙක දාන්නේ අර විවේකයේ ඉන්න එක මහා ප්‍රඥාව නම් මේ ගැටුමක් ඇති කරලා ගැටෙන්නේ නැතුව ඉන්න එක මහා කරුණාවට වැටෙනවා. ඒ දෙක සමුනේ බුදුහාමරන්ගේ විතරයි. අනික කාටවත් ඒ මට්ටමට යන්න මහරතන් වහන්සේලාට යන්න බෑ. හැබැයි ඒක තමයි ස්ටෑන්ඩඩ් එක. බුලුවහන්තරම් විවේකයේ තියෙන සොලිටියුඩ් එක තියෙන සත්‍යවත් වෙන්න පුළුවන්. චීස් කෑල්ල වගේ ඉන්න පුළුවන් ඇතුළට වෙලා. හැබැයි ඒ තියෙදිත් ලෝකෙට යනවා. ඒ තියෙදිත් ලෝකෙත් එක්ක ගැටෙනවා. යනවා ලෝකයේත් ඇවිල්ලා ඉවරලා ඉතින් දැනගෙන හොන දැන හො අපිත් එක්ක යනවා අපි එකක්වත් ගණන් ගන්න නැතුව එහෙම නැත්නම් එකක්වත් අරකට වගේම නිකන් තියාගෙන මට හොන්තට ෂුවර් තේරෙන්නේ නැහැ කියලා. මේ මටත් තේරලා නෙමෙයි කතා කරන්නේ. මම ළඟත් තියෙනවා. මම දන්නවා මේ මෙතනයි ට්‍රේනින් එක තියෙන්නේ. භාවනා කරුවා කියලා පේන්න බෑ. අනිත් ඒවායිද බලනකොට ඇහුන්නේ නැහැ, දැක්කේ නැහැ, මොනක්වත් නැහැ වගේ නෑ. හැබැයි හොඳටම දන්නවා මට අතෙන්ට යන්න පුළුවන්. මට ගිහිල්ලා අර විවිකතන කාටවත් නැති කරන්න බෑනේ. අපි මේ කලබල අස්සෙවන එක ඩෙවලොප් කරලා තියෙන්නේ. ඒක නිසා බුදුරජාණන් කියන්නේ අන්ත දෙක අතරින් අතරේ මැදත් අතරපන්. කිසිම කෙනෙක් නැහැ. කිසි දෙනෙක් කියන අන්ත දෙක අතරින් ලොකු ජයග්‍රහණ. ඒකට තමයි මැදට අහුවෙලා තිබුණට වැඩිය අහුවෙලා. ඔස්සලගේ මැස්ස යන්න බෑ ඒකට. ඒ අහුවෙලා තියෙන උගක් සැටල් තැනක් නේ. ලෝකේ කියන්නේ ගොරෝසු තැනක් නේ. ඉස්සර නම් පුළුවන්. සටල් තැන දන්නේ නැත්නම් ගොරෝසු තැන විතරයි අපිට තියෙන්නේ ඉන්නවා. අපි රණ්ඩු කර කර දබර කර කර ඉන්නවා. මේක අහුණාට පස්සේ ඒක වීක්නස් එකක් වෙන්න බෑ. ඒක අපිට කරදරයක් වෙන්න. මේක අපිට තව ඇඩිෂනල් එන්ඩවුමන්ට් එකක් වෙන්න ඕනේ. හරි මේක තියාගෙන ඉන්නවා. කරදර වැඩි වුණොත් අපි ගිහලා හයිබර්නේෂන් එකක් දාගන්න. නැත්නම් බංකර් එකට රිංගලා ඉන්නවා. හැබැයි යුද්ධයට ලෑස්ති. තේරෙනවද? කියන්න බෑන තේරිච්ච දේ. නිකන් ලෝකෙ මත ඉන්නකොට දැන් ගැටෙන දේවල් ඒ තරම්වත් නෑ ස්වාමීන් වහන්සේ. මොකක් අඩුයි. ඔව්. ඉතින් ඒක නිසා මට තේරෙන්නේ නෑ මේ අවස්ථාවේ මට එතනින් එහාට යන්න බැරි කියලා මම. එහාට යන්න මේ ලෝකෙ පිළිගන්න. මේ ලෝකෙ කියන්නේ දුක, හති කොන දුක. ඒක පිළිගත්ත දවසේ ජොලිනේ. ඉතින් ආයේ මොනවද කියන්නේ? දැන් කොහොම වෙන්න තියෙන්නේ වෙන්න තියෙන දේ පර්ෆෙක්ට්. ඊට පස්සේ එහාට යන්න මොනවා තව? එහාට ගියොත් ආයෙ කක්ක තියෙයි. කක්ක පැකට් එකක් හොයාගන්න වෙනවා. දැන් ඉන්නේ ඒක තමයි හොඳම. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ෆුල් ඉමෝෂන් ගාලල්ල නෑ නෑ ෆුල් ඉමෝෂන් ගාලල්ල නෑ ඉමෝෂන්ස් නැත්තම් ඇතුලේ මොකක්වත් වැඩක් ඒවෙන් කිසි ඉමෝෂන් නැති තැනකුත් තියෙනවා ඇති තැනකුත් තියෙනවා දෙකට සමසිත කියලා මං කියන්නේ ඉමෝෂන් ෆුල් ඉමෝෂන් තරක් තියෙනවා අනිත් පැත්තේ ඒ ලෝකේ අනිත් පැත්තේ කිසි emotion නැහැ full gliding ඔහේ ඉන්නවා දෙකම එකයි එකට දාලා නිකන් ඉන්නවා එතකොට dead emotion dead emotions are dead emotion null and void වෙලා null and ඒක null and void ඒතන emotion මූව් කරන්න බෑ emotion මොනවද කරන්න පුළුවන් නම් කුප්පයි අපි දන්නවා emotion එකේ ඉන්නේ කියලා දන්නවා emotion නැත්තනකුත් තියෙනවා කියලා මේකටත් අර නැත්තන වගේ ඉන්න බැරිද කියලා ඒක තමයි ට්‍රේනින් එකක්. කවදා හරි මේ ට්‍රේනින් එක ගත්තට පස්සේ පේනවා මේ ලෝකෙ කොච්චර වටිනා අභ්‍යාසයක්ද දෙන්නේ අපට කියලා. පුදුමාකාර ෆුල් ෆ්ලෙජ් ලැබොරටරි එකක් තියෙන්නේ. ඕක ඕක ගන්නවා මිසක් ඇතුළට ඕකත් එක්ක ගැටෙන්න යන්න එපා. ගැටුන එක තමයි අපි කරේ. මයි ගා ට්‍රේනින් එක තමයි මේ තියෙන පොඩි කරදර ටික. ආයේ ටිකක් නැතුවා වාගේ ඉන්න පුළුවන් නම් කවුරක්වත් නැහැ ඊට පස්සේ I love it. ස්වාමීන් නැතුව වාගේ නැතුව ඒක ඇත්තටම නැති. ඇත්තටම නැහැ කියන්න බෑ. ඇත්තටම නැහැ කියන්න. ඇත්තටම හිම ඒකකට ඉමෝෂන් එකක් එන්නේ නැතිව නැහැ. ඉමෝෂන් එනවා බුදුරජාණන් වහන්සේටත් ඉමෝෂන් එනවා. මේ මේ නැත්තම් යසෝදරා කකුල් දෙක අල්ල බදාන අඬන වෙලාවේදී සුද්ධෝදර රජුගලු ඔහොම කරන්න එපා භික්ෂුවක් කියලා ඊට පස්සේ ගලු නෑ ඔය වෙලාවේ වැලක්කොත් එහෙම ඔළුව පැල්ල ඔක්කොම පැල්ල මැරෙනවා ඌ යන්නන්න අරපන්. ඒ කරුණාවේ. ඒක ඉමෝෂන් එක. ආ ඒ ඉමෝෂන් කරුණාව. පිටරට ගියාට පස්සේ මේ හාවර්ඩ් යුනිවර්සිටි එකට ඒකේ ස්පෙෂලිස්ට්ලා මේ දලයි ලාමට පැහැදිලිව කතා කළේ කොහොමද මේ ඉමෝෂන්ස් කියන જાතිය මිනිස්සු නරක කරනවා. ඒ නිසා අපි මේ ඉමෝෂන් එක නැති කරගෙන ඉවසෙ දලයිම කළු වෙස්ට් එක දැනගත්තට ඉමෝෂන් ඔක්කොම නරකයි කියලා පොසිටිව් ඉමෝෂන්ස් කියලා જાතියක් තියෙනවා. කරුණාව කියන්නේ පොසිටිව් ඉමෝෂන් එක දාලා බලන්න කළු මැෂින් එකට. කිව්වලු එහෙම මැෂින් එකක් කරුණා කරුණාවෙන් හදපු කිසිම මැෂින් එකක් නැහැ කිව්වලු ලෝකේ එක. අදලා තියෙන ඔක්කොම සල්ලි වලට. දෙක මෙතෙක්කල් එහෙම බලන්න ඕන කියලා එකම විද්‍යාඥයෙක්වත් පහළ නැහැ කිව්වලු. දෙක කරුණාවේ හැදිච්ච එක කවදාත් මැෂින් එකට දාලත් නැහැ කිව්වලු. හරිද? ඊට පස්සේ තමයි ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට අර මෙයාව දැම්මේ මැටි දාලා කිව්වා කරුණා බය භාවනා කරනකොට මොකද්ද මැෂින් එක කියන්නේ කියලා බලන මුළු විද්‍යාඥයෝ ටිකම ගියා. මොකද පිස්සෙක් අතෝ මැෂින් එක පිස්සෝ බලලා පිස්සෝ දාලා තියෙනවා. මෙතෙක් කල්. දැන් මේ කරුණාව තියෙන එකක් දාපුවාම අචාන් මේ මේ අචාන් නෙවෙයි. දලයිම කියතේ එක ඉමෝෂන් එක. ඒක පොසිටිව් ඉමෝෂන් එක. ඔක්කොම ඉමෝෂන් නරක නෑ. ඒක ලෝකේ. ලෝකේ ඇද වෙලා තියෙන උඩුබ දෙදුබ දාන්න බලයක්. ලෝකේ මට්ටම් කරන්න යන්නත් එපා. ලෝකේ පුරා හංගෙලන්න යන්නත් එපා. බදරුම දැදා ඉවරයි. ඒක ලෝකේ දමන්න ඕනේ නැහැ. නෑ ඕල් මං අපි යන ඊගා ප්‍රශ්නට. ගරුතර ස්වාමින් වහන්සේ මේ මාගේ පළමුවැනි රිට්‍රීට් වැඩසටහනයි. ඔබ වහන්සේගේ මයින්ඩ්ෆුල්නස් ඔඩියෝ ක්ලිප්ස් අසා අද දින භාවනා ආරම්භ කළෙමි. සක්මන් භාවනාවේදී වම දකුණ යනුවෙන් පියවර කිහිපයක් තැබීමේදී දකුණු කකුලට වැඩි දැනීමක් හා ශක්තියක්ද වමට අඩුවෙන්ද දැනේ. මෙසේ පියවර තබමින් යන විට ශරීරයේ සැහැල්ලු භාවයක් දැනින. ඉන් අනතුරුව විටක බුදුගුණ මතකයට නැගී වැඩීමට සිටී එසේ කළෙමි. තවත් විටක අනිත්‍ය මෙනෙහි කරමින් සක්මන් කළෙමි. මෙය නිවැරදිද? එසේ නැතිනම් වම දකුණ පමණක් මෙනෙහි කරමින් සක්මන් කළ යුතුයද? ඒක දෙවෙනි කොටස විදිහට අපි මේක අරගමු. මේකෙදී බොහොම සියුම් කාරණාවක් මම මේ කියන්නේ ඒක ඉස්ලාම් රිට්‍රීට් එකක් කරන කෙනෙකුට පටන් ගන්න කෙනෙකුට ඇත්තටම අමාරු ඇති. අපි අර මොනක් දාගෙන මේ වම මේ දකුණ අපි හරි ගියා. දකුණ බරයි වම තැහැල්ලුයි. ඉතින් මේ යනකොට හොඳට හිත රිලැක්ස් වෙනවා. දැන් ඇචීව් වෙනවා. එතන ගම අදිෂ්ඨාන ශක්තියනවා, චිත්ත ශක්තියනවා. දැන් හරිනේ. එහෙම යනකොට බුද්ධානුසතියත් වෙනවා අනිත්‍යයත් වෙනවා නැත්නම් සතුටුයි කියලා හිතනවා මේ එකක්ක රිජෙක් කරන්න එපා. Tamanට සැකනම් මම දැන් බුද්ධානුසතිය කරනද අනිත්‍ය කරනවා නැත්නම් මේ ඇතිවෙච්ච සතුට බුද්ධි විඳිනවා නැත්නම් වම දකුණ බලනවා කියලා සැකයක් ආවොත් විතරක් වම දකුණට දාන්න සැක නැත්නම් හතරටම සමසිතින් යන්න. ඒක පණ්ඩිස්වාංශය කියනවා ඒ බුරුමේ අපත්තුනේ ස්වාංශය කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. තමන්ට සැකනම් පරිපූර්ණ කර්මස්ථාන කියලා වෙරිෆයි කරන්න. සැක නැත්තම් ඔක්කොටම ඉන්න දෙන්නේ. මොකද ඉල්ලලා ගත්තේ ගන්න නෙමෙයිනේ. මේ අනකොට හම්බෙච්ච බුද්ධානුසාරි නොකල යුතුයි හෝ කල යුතුයි කියන්න බෑ. අනිච්චන් දුක්ඛ නැත්තම් කල යුතුද නොකල යුතුද කියන්න බෑ. එනවනම් එන්න. ඒ වගේම මට හරි සතුටුයි. භාවනා හරි ගියා. ප්‍රශ්නයක් නැහැ. ඒ හතරටම දෙන එක තමයි full diversification of mindfulness කියන්නේ. mindfulness උත්තර වැවෙනවා. කාටද සැකනම් දැන් බුද්ධාංශ කරන්න ඕනද මෛත්‍රී කරන්න ඕනද අනිච්චං කරන්න ඕනද සැක આવුත් විතර බලන්න මම විදින බව දන්නවද කියලා තමන්ගේ බෙන්ච්මාක් එකත් එක පොඩ්ඩක් රෙෆරන්ස් බලන්න නැත්තම් මේ වෙරිෆයි කරලා බලන්න සැකනම් විතරයි ඒක ඩිස්ට්‍රක්ටිව් වැඩක් it's a wastage of time but there is no other way so only you have the primary object primary sign කරලා තියෙනවා ඒකට ගිහිල්ලා බලන්න යන්න පුළුවන් නම් බය වෙන්න දෙයක් නැහැ හැබැයි හොඳම දේ තමයි වෙන ඔක්කොම පිස්සු කෙලින්නවා අනිත්‍ය හොත් බලන්න. බුද්ධානුසතියත් බලන්න. සැප සතුටත් බලන්න. වම දකුණට යන්න පුළුවන් බලන්න. අන්න එතකොට ඔන්න අපේ කර්මානුරූපව ලස්සනට වැල වැවෙන්න පටන් ගන්නවා. වැල යන පැත්තට මැස ගහගෙන යන එකයි තියෙන්නේ. ඉතින් ඒක සයිඩෝ ඇර ඒ උගන්න ඉගෙන ගත්ත එකම ගෝලයක්වත් ඇල්ලුවේ නැහැ. ඒගොල්ලෝ ඔක්කොම හදාන්න වම දකුණ වෙනේ කරනවා. වම දකුණ වෙනේ කරනවා කියලා ඉතින් ඒතර කවදාවත් හිත වැඩෙන්නේ නැහැ. ඒක හරියටම බ්ලින්කර් තාපු අස්සෙක් වගේ උට වටපිට පේන්නේ නැහැ. මට පිට පේන වෙලාවේ පේන්න දෙන්න බලන්න එපා. පෙන්නුනට කමන්නේ නැහැ. පෙන්නුනට පස්සේ හිත කියනවා මම අනිච්චන් දුක්ඛ බලන කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක highlight කරගෙන යන්න එපා. ඒකට ගියා නෙවෙයි මේ ආපු එකක් නේ අහම්බයක් නේ. ඒක නතර කරන්නත් එපා. නතර කරන්න සැක තියෙනවනේ මේ ප්‍රශ්න අහන්නේ සැකයන් නිසානේ. එහෙමනම් කියනවා ඒක ඉතින් අර මේ අලුත් දෙයකට යන්න හිත කැමති නැති නිසා එහෙමනම් වෙරිෆයි කරන්න ප්‍රයිමරි ඔබ්ජෙක්ට් එකට දාලා. හැබැයි මතක තියාගන්න it's a wastage of time මේ වර්ධනේ නතර කරලා හිත ආපහු මේ යුද්ධේ නතර කරලා සොල්දාදුව බැරක්කෙට කැඳවනවා. එහෙම කරන්න ඕනේ නැහැ. සොල්දාදුව කරගෙන යනවනම් යුද්ධේ හැටියට යන්න දෙන්න. කමාන්ඩර්ගේ ඉන්ස්ට්‍රක්ෂන්ස් hm, ඕනේ නැහැ. යුද්ධ වැරදුනොත් විතරක් මොනවාක්වත් කතාවක් නැහැ. නතර කරා යුද්ධේ ගත්ත බැලක්කට ඉන්ස්ට්‍රක්ෂන්ස් දුන්නා ගැහුවා ආයෙසර. එහෙම නැත්තම් ගන්න එපා. නැත්තම් කෝල් බෑක් කරන්න එපා. ඒක හරි අමාරු. ඒක කෙනෙකුට දෙන්න පුළුවන් ඔයා කැමති නම් සෙල්ලක්කාරකමකට කරන්න කියලා. කිසි කෙනෙක් ඒකට කැමතිත් නැහැ ඒක පාවිච්චි කරන්න. ඒකට හැම වෙලාවෙම සූපෙන් කිරි බොන්න අහන්න. කවුද කරන්න ඕනේ මොකද කරන්න ඕනේ කියලා නෑ යන්න අරින්න. හිතුවක්කාරකමට යන්න අරින්න. සැක නැත්තම්. සැකනම් මතක තියාගන්න මූල කර්මස්ථානයේ තියෙන මූල කර්මස්ථානයේ දෙවෙනි ප්‍රයෝජන තමයි යෝක එකක් තමයි ફોકસ කරන්න ගන්න එක දෙක සැකයක් ආවොත් GPS එකට දාලා බැලුවා වගේ. සැකනම් ෆෝන් කෝල් එකක් දීලා බලන්න ගෙදෙට්ට මෙන්න මේ ඇඩ්‍රස් එකේ ඉන්නේ කොතනද මං එන්න ඕනේ කියලා නැත්තම් යන්. නැත්තම් බල බල ඉන්න බා. පාර හරියට දන්නවනම් ආයෙ චෙක් කර කර ඉන්න බා. ටීකේ ඉන්නේ එක සැරයක් කළා නෙවෙයි දෙක නෙවෙයි තුන් හතර සැරයක් වැරදි කරනකොට Tamanට එනවා ඒ කොන්ෆිඩන්ස් එකට ප්‍රශ්න නැහැ. ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා ඕන එකක් ඉච්චාම. ඔක්කොගෙම සතිය තියෙනවා. ඒ හතරෙම සතිය තියෙන නිසා සතියට සම්පූර්ණ අතපය විහිදලා වැවෙන්න අරින්න. එහෙම නැත්නම් අපි සතිය ඕනකට වැඩිය නිකන් බ්ලින්කර්ස් දාන්න හදනවා. ඒක මම කියනවා සමත ක්‍රමය කියලා. විපස්සනා ක්‍රමය යා තෝරගන්න ඕනම දෙයකට යන්න දෙන්න ඕනේ. ඒකට යා රිස්කි හැබැයි. ඒ බය තමයි උඟක් රිසල්ට්ස් එක තියෙන්නේ. මේක රිස්ක් අවර්ෂන් රිස්ක් අවර්ෂන් නෙවෙයි රිස්ක් ලවර් සිස්ටම් එකට යන්නේ. යන්න දෙන්න කියලා මම මම දන්නවා එහෙම කිව්වට එච්චර තේරුම් ගන්න අමාරුයි මොකද ගිහිල්ලා තක්කු මුක්කු වෙච්ච වෙලාව අපේ හිත එච්චර විවෘත නැහැ අපේ හිත හරියට මේ ස්ටීරියෝටයිප් වෙනවා එතකොට ਉਹ වගේ දෙයක් කරන්න හිතෙන්නේ නැහැ නමුත් හිතට දාලා තියාගෙන ඉන්න තියරිටිකලි ඔප්ෂන්ස් වැඩි වැඩි වෙන එක ලාභයක් දියුණුවක් ප්‍රගතියක් ඔප්ෂන්ස් අඩු වෙලා පටු වෙන එක රෙස්ට්‍රික්ෂන් එකක් රෙජිමෙන්ටේෂන් එකක් නිකන් හරි මේ ස්ලේව් වගේ ආරෝග්‍ය මාස්ටර් නෑ. ඒ නිසා පුළුවන් තරම් හිතට ඉතිරි පැතරේ යන්න හරි. මේ ප්‍රශ්නේම දෙවෙනි කොටස විදිහට තියෙනවා. පර්යංක භාවනාවේදී හිත එකලස් කර ගැනීමේ අමාරු බවක් දැනිනි. යම් විටක නිදිබර ගතියක් දැනී සුළු මොහොතක් නිදි ගතියෙන්ද සිටිමි. එවිට අප කුමක් කළ යුතුද? අපි ආයාසයෙන් සිත නතර නොකළ යුතුද? වරණ ඇතුළේ තියෙනවා විසිරෙන විට. පර්යංක භාවනාවේදී සිත එක්තැන් කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදික් නිරෝගී භාවයත් වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධයත් සිදු වේවා. මේක නිදිමත ගතිය, හිත ඇවිස්සෙන ගතිය සහ හිත එක්තැන් කරන ගතිය කියන්නේ මානසික මට්ටම් තුනක්. නිදිමත කියලා කියන්නේ වීර්ය අඩු වෙලා, lethargic, slimy, sloth and top. හිත ඇවිස්සෙනවා කියලා කියන්නේ energy වැඩි වෙලා කන්ට්‍රෝල් නැතුව දුවනවා. ඊට ඊට සාපේක්ෂව හරියට අරමුණේ ෆෝල්ස් කාම් ඇන් කලෙක්ටඩ් අරමුණේ ඉන්නවා. ඒක ඉතින් භාවනාවෙන් අපි දාපු එක. නැත්තම් හිත දුවන්නේ වගේ නිදිමත ගතිය කියන්නේ ඔය එක තැන වැටලා ඉන්නේක හෝ නගලන ගතිය තමයි. ඉතින් ඒ බව කවුරු හරි භාවනා කරනකොට මම දැන් ඉන්නේ නිදිමතේ. මගේ හිත දුවන්නේ ක්‍රියා කරන්නේ කියලා නිදිමත වෙලාවේ නිදිමත බව දන්නවයි කියන එක ඒක ඔප්ෂන් එකක්. දෙක අනිතික හිත ඇවිස්සලා තියෙනවා. ඇවිස්සලා තියෙන වෙලාවේදී දන්නවා. මම හිත දැන් මං කිය දෙහන්නේ ඇවිස්සලා. නිදිමත නෙවෙයි ඇවිස්සලා. තව එකක් තියෙනවා මගේ හිත දැන් හොඳට අරමුණේ calm and quiet වැටිලා ඒකෝදි බාහිරපත් වෙලා. ඒකත් මං දන්නවා. ඉතින් මේ ලියුපෙකන අත උසන්ට කැමති නම් මං කැමති මේ නිදිමත ගැන දැනීම, ඇවිසිච්ච බව දැනීම සහ ඒකෝදි භාවය බව දැන ගැනීම කියන මේ දැනීම් තුන අතර වෙනසක් තියනවද නැත්නම් තුනම හුදු දැනීමද කියලා. කවුද ප්‍රශ්න ලියපු එක කැමති දත උසන්. නැවතත් වර්ණනවා. මේ කියලා තියෙන විදිහට මානසික මට්ටම් තුනක් කතා කරන නිදිමත වෙලාව තියෙනවා. හිත ඇවිසිච්ච වෙලාව තියෙනවා. හිත අරමුණේ මේ එකඟ කරගන්නේ කොහොමද කියලා තමයි අහන්නේ ඒක එකක්. මේ තුනේදී මම දැන් ඉන්නේ නිදිමතේ කියලා නිදිමතලා දානවා. මම ඉන්නේ ඇවිසිලා කියලා ඇවිසිච්ච වෙලාව දානවා. මම ඉන්නේ අරමුණේ කියලා අරමුණේලා දානවා. මේ දැනීම් තුන අතර වෙනසක් තියෙනවද නැත්නම් දැනීම් හුදු දැනීම් විතරද ඒ තුනම? හුදු දැනීම්? හුදු දැනීම්. ඒව නෑ තෝරන්න ඕනේ නෑනේ. ඔක්කොම එකනේ. ඒක තුන් වෙලාවක ස්වාමීන් වහන්සේ ඇති උනේ මම තුන් වෙලාවක. ඒක කවදාකවත් එකට එන්න බෑ. එකනමයි යොතුනකට වෙන්නන්නේ. ඒක 18 දන්නේ නැටුවට එක මිනිහා තමයි සෝන මහ සෝනට අඳින්නේ, කෝලමට අඳින්නේ. දෙන්නේ පිල්ලි දෙකක් එක සැරේ හෝ එන්නේ වේදිකාවට. ඉතින් මං අහන්නේ ඒක එකන තියෙනකොට එක එකන බව දන්නේ එක දැනුව. ඒ දැනුමේ නැහැ කිසිසේත්ම මේ නිර්මත ගැන දැනුමද, අවිසිච්ච ගැන දැනුමද නැත්තම් එකති භා එකතු ඒකෝදි භාවයේ දැනුමද මේ දැනුම අතර ඒකෝදි භාවයේ කොහොම හරි ගන්න දඟලන දඟලිල්ල කියන්නේ මේ ප්‍රශ්නේ අවිලා තියෙන එළියට. ඒ කියන්නේ නිදිමත ගැන දැනීම පිළිබඳව අව탁සේරුවක් තියෙනවා. කලබල වෙච්ච වෙලාවේදී කලබල වෙච්ච බව දැන ගැනීමට අව탁සිරුවක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් වේද කවදාද නිදිමත ගැන දැනගන්න. ඒ දැනුවට වෛර කරනකොට. ඇවිස්සෙන ඇවිස්සිච්ච බව දන්නවා. මම දන්නවා ඇවිස්සලා කියලා. ඉතින් අය ගොඩින් මාත්‍යා කියනවා මේ නිල්ලම ගියාම ඇවිසිච්චලා ඇවිසිච්ච බව දන්න එක තමයි පළවෙනි භාවනා ප්‍රතිඵලය. අනික වෙලාට ඇවිසිලා තියෙනවා දන්නේ නැහැ. දැන් දන්නවා. ඉතින් අපි ඕකට මූණට කෙල්ල ගහලා පුළුවන් ද භාවනා දියුනේ. විශේෂයි විශේෂ බව දන්නේ නිදිමතලා නිදිමත බව දන්නවා හොඳට එකතු වෙච්චලා එකතු වෙච්ච බව දන්නවා ඒ නිසා පුළුවන් නම් අපට නිදිමතක්මයි ළඟ තියෙන්නේ කම්මැලිකමක් ඒ පාවිච්චි කරලා තියෙන්නේ කියලා ඒ නිදිමතත් මේ දැන් මම දන්නේ මැද නිදිමත ඉන්නේ වෙලාවේ දන්නේ නිදිමතේ මැද මේකේ මුල කොහොමද මේකේ අග කොහොමද කියලා බලන්න උනන්දු වෙනවනේ එච්චර උනන්දු කරන දැන් මුළු ලෝකෙම නැහැ නිදිමතේ ඉන්නේ දැන් මට එපා වෙලා තියෙන්නේ මම දන්නවා මේ කවුරුත් කතා කරන්නත් කැමති මොනවත් කරන්න කැමති. ඒකෝට මම ධර්මයන් දැනගත්තොත් මේක අනිවාර්යයෙන්ම නිවන වගේම දත යුතු ධර්මතාවයක්. මේකේ මුල පටන් ගත්තේ කොහොමද? මම දන්නේ නැහැ නේ ටික දන්නවනම් මෙතෙන් එන්නේ. දැන් ඉන්නේ මැද. ඊට පස්සේ ඒක ඉවර වෙන්නේ කොහොමද කියන්නේ. ඒ වගේම හිත ඇවිස්සිට කියන්නේ එක එපිසෝඩ් එකක්. දැන් ඉන්නේ මැද ඇවිසිලා. පටන් ගත්තේ කොහොමද? පටන් ගන්න සයින්ස් තියෙනවා ඒකේ. ඒක ඔක්කොම සිද්ධ වෙන්නේ පිළිවෙලකට. ඊට පස්සේ මේක ඉවර වෙලා නිදිමතට එනවා. නිවන වලට ඇවිසිල්ල නැහැ. ඒතර නිදිමතේ වැවිසිලි අවධානය කොහොමද? ඊට පස්සේ හිත එකත වීමත් අරමුණකට හිත වැටීමත් ওই තුන තියෙනවා. ඒ නිසා මේ හැම தত্ত্বයක්ම පැමිණිච්ච වෙලාවේ බලනවා මිසක් ඊයේ බලලත් බෑ වෙන කෙනෙක් බලලත් බෑ. ඒ නිසා මේ මතුවෙන දේවල් වලට සාදර වෙන්න දන්නවනේ හැම එකක්ම හරිම thrills and frills and interesting. උතර කිසි වෙනසක් නැහැ. නමුත් භාවනා නොකරන අතර සලු සුදු වෙනසක් තියෙනවා. එයා කියන නිදිමත වෙලාවට වැඩිය හාත්පසින්ම වෙනස් ඇවිසිච්ච වෙලාව. ඒ දෙකටම වෙනස් සම්පතිගත වෙලා කිය. නමුත් ඊට විරුද්ධ පැත්තකුත් තියෙනවා මේ තුනම එකයි. මොකද තුනම දැනුමක්. දැනුමක් කවදාකවත් කාටවත් හිරියර කරන්න බෑ. දන්න දෙයක් කවදාකවත් කරදරයක් කරගත්තොත් උඩ තමයි අමනයා, පියුතජනයා, මෝඩයා එහෙම නැත්නම් අන්ධකාරය කියලා කියන්නේ ඒක. එයාට දැනුම හැන්ඩල් කරන්න දන්නේ දැනුම තෝරන දැනුම දැනුම ඉච්චයි මොනේ කරන දැනගත්තත් දැනුම තියෙන නිසා විපස්සනාට ගියාම කිසිම දෙයක් ලොකුත් නැහැ කිසිම දෙයක් පොඩිත් නැහැ ඒකේ ඉන්නේ මොකද්ද අපිට පණිවිඩයක් දෙන්න හැම අපේ හිත ගන්නේ අර සිලෙක්ටිව් ඉන්ෆර්මේෂන් වගේ ඇබ්සෝප්ෂන් එකක් තියෙන සිලොක්ටිව් එතකොට අපිට පේනවා අර කුණා නම් හොඳයි මේක කුණා නම් නරකයි කියලා අන්නේ අපේ අර ජජ්මන්ටල් මයින්ඩ් එක නිසා මේක තියෙන අර ක්‍රිස්පි නේචර් එක පේන්නේ නැහැ නිදිමතේ තියෙන ක්‍රිස්පි නේචර් එක පේන්නේත් නැහැ අවිසිච් එක තියෙන ක්‍රිස්පි නේචර් එක පේන්නේත් නැහැ ටිකක් දකින්න අරමුණේ ඒකෝදි වෙනකොට නම් ක්‍රිස්පි නේචරයක් තියෙනවා. මොන මේ තුන මේකයි. ඒක හරි අමාරුයි. අපේ හිතේ තරම් කන්ඩිෂන් කරලා තියෙන දැන් අපි එන්නත් ඉස්සෙල්ලා මනුස්සයම අයිනවා. මිනිත්ස් වගේ නිින්ද ගියා කියලා හිතුණත් අර අපි එහෙම ඒක මට නිදිමත වුණා නිින්ද ගියා ඒක ගැන අර අපි වැරදි කොහොමද අසතුටෙන් හිතන එක වැරදි කියන්නේ අපි ඒකත් එක්කම ඊළඟට හිත වඩාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ අසතුටු වීම ආවොත් මේ වෙන සිද්ධි ඔක්කොම මුවා වෙනවා. අපි දැනගන්න ඕනේ මේකට අසතුටු නිසයි මේ වචන පාවිච්චි කරන්න අපි. ප්‍රශ්න ලියනකොට වචන පාවිච්චි කරනවා අපි. මේකට සතුට නිසයි මේ වචන අපි පාවිච්චි කරන්නේ. මේ සතුට අසතුට නැති නිසා මේ වචනේ පාවිච්චි කරන්නේ. ඒ ටික විතරයි අනිත් එක්කන අහගෙන ඉන්නකොට තේරෙන්නේ. මෙයා මේ කතා කරන්නේ මේ ඇඳෙන්ද බෙදන්නේ ඇඳි මිටෙන්ද බෙදන්නේ කියලා. ඒක නිකම්ම ලියන ක්‍රමෙන් කියන ක්‍රමෙන් කියවෙනවා. ඒකට මේ නැගේ අනිත් එකන භාවනා කරලා ඉන්න ඕනේ නැහැ. දැන් මේ ඉන්නේ ගේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා හැරෙනකොට ඕක පොඩි උන්ට පුදුම විදියට තේරෙනවා. අම්මල තාත්තලා ඔය පියාඹන පිරිසි මාස් කර ගන්නවනේ. උඩි උඩි කාට මොකක්වත් උන උට තියෙන මේ something wrong සම්මයා කියලා. ඉතින් ඔක්කොම සප්‍රෙස් කරනවනේ. උසප්පෙසුනේ මොකද අම්මට කියලා වැඩකුත් නැහැ තාත්තට කියලා වැඩකුත් නැහැ දෙන්නට පිස්සු. පන්තියට ගියාම ටීචර් නටන ඕන කෙනෙකුට තේරෙනවා. මේගොල්ලෝ මොන පිස්සුවද නටන්නේ කියලා. ඉතින් පොඩි එකාගේ මොකද මානසික තත්ත්වයට වෙන්නේ. එසේ මම කියනවා ඒකට බෞද්ධ වෙන්න ඕනේ භාවනා කරලා තියෙනවා කෙනෙක් හැරෙන තාලෙන් කතා කරන තාලෙකදී මේකට තද වෙලා ඉන්නේ කියලා. එතන ඇඟට එන්න හදන්නේ. ඒක ඒක දැනගත්තට පස්සේ අලි අලි අවුලක් මේ ජීව ලෝකේ ජීවත් වෙන එක. මොකද එක්කෙනෙකුටවත් මේ ස්වභාවය තේරෙන්නේ කොරගපහන වැඩි කරලා පෙන්නන එක අඩු කරලා පෙන්නන. ඉතින් වලක්වන්න ඒගොල්ලන්ට බෑ. කවදාකවත් කුෂ්ඨ රෝගියා කොච්චර අලිත්තන් දාලා ඇඳගෙන හිටියත් කුෂ්ඨේ වහන්න බෑ. ඇඳුම් ආයිත්තන් දාන්න දාන්න කැතයි. කුෂ්ඨ රෝගියා. ඉතින් බුදු කෙනෙක් ඉදිරියට වෙන කෙනෙක් ඉදිරියට කවුරු දඟලන්න ගියද? ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේක අපිට තියරිටිකලි පිළිගන්න පුළුවන් නිජමත දැන ගැනීම අවිසිල දැන ගැනීම සහ හිත ඒකෝදි බහ දැන ගැනීම දැනුම අතින් නම් ඔක්කොම එකයි නමුත් අපි ඉමෝෂන් රියැක්ට් කරනකොට බ්ලැක් ඇන්ඩ් වයිට් ඩිෆරන්ස් එකක් තියෙනවනේ ඉතින් අපිට තියෙනවා ට්‍රේනින් එකක් දැන් අපි තේරුම් ගන්න ඕනේ මේ ඔය අපේ ඉමෝෂනල් රියැක්ෂන් එක පැත්තක දාලා මේ වගේ තියෙන නිජමතත් දත යුත්තක් අවිසිලත් දත යුත්තක් ඒකෝදි භාවය දත යුත්තක් ඒකෝදි භාවය හොඳයි ඒක හරියි මොකද අනිත් එක අපිට දැනගන්න එක හරි වැදගත්. දකින්න බැරි මොකද ඒක පිළිබඳව රුචි අරුචිකම්. අපි ඒක පිළිබඳව ඇසියුම් කරනවානේ. ඒ හොඳට කියලා අන්න ඒක කරන්න වෙන තව කෙනෙක් පෙන්ලා දෙන්න ඕනේ යාට. අපි ලියනකොට තියෙන ලාභය ඒකයි. අපේ තියෙන වැරදි පේනවා. අපේ අපි ඉමෝෂනලි ඒ වචන වලින් කියන ඉරියව්වෙන් පේනවා. ඊට දෙකන ඉවසලා කතා කරලා කියන්න ඕනේ. ඔබ මොන જાති කියන්නේ කියත් ඔබ ළඟ තියෙන්නේ මේකයි කියලා. ඉතින් ඒ වෙලාවේ ඒක නා පිළිගන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් කියන හැම කෙනෙකුට කියනවනේ තේජතෝ සච්චතෝ පියතෝ මනාපතෝ විච්ච දේම කියන්න දැන් ඔයාලට කේන්ති කිල්ල ඉන්න වෙලාව ඔයාලට කේන්ති පෙන්නලා දෙන්න. කැමැත්ත ඇතුළ කැමැත්තට වෙච්ච දේ විතරක් කියන්නේ එක්සජරේට් කරන්න බෑ. එතකොට ඔයා එක්සජරේට් කරපේ කල්ලා කෑ ගන්න. වෙච්ච දෙයක් විතරක් කියන්න. පිය වෙන්නත් ඕනේ. මනාප වෙන්නත් ඕනේ. අත්ත් සංහිත වෙන්නත් ඕනේ. කියන්නේ ඒ අට තේරෙන්න බුදුරජාණන් කියනවා. ඒක හරි අමාරුයි ලෝකෙ වෙන්නේ නැහැ. ඒ කෙනාට ඒ ටික විතරයි කියන්න ඕනේ. වැඩි අතින් දාපු ගමන් අපේ කොමියුනිකේෂන් ඔක්කොම මිස් කොමියුනිකේෂන්. හරියට කියන්නේ මෙන්න මේකයි. කිව්වල තේරුම් ගන්න පටන් ගන්නතර පස්සේ නම් දෙන්න පුළුවන්. ඒකට නතු වෙනවා. ඉතින් ඒ කොමියුනිකේෂන් ලෝකේ සිද්ධ වෙන්නේම නැහැ කියලා කියනවා. සිද්ධ වෙන්නේම නැහැ. අපි ගන්න පාටන් පාෂල් අපිට ප්‍රිය ටික මනාප ටික අපි කැමති ටික ගන්නවා. නිසා බුදුන් කෙරෙහි සද්ධාව අසීමිතව තියෙනවා. බුදුරජාණන්සේම ගහන්න බයින්න ඕන කමක් නැහැ අපිට. දෙන එකත් ලාභයක් අපිට. ඒ නිසා ඒ තමන්ම කණ්ණාඩියක් ඉදරට ගිහලා තමන් දිහා බලනවා වගේ ඒකෙන් පේන තියෙනවා මේ නිදිමතට සහ ද්වේ මේ හිත ඇවිසින එකට ද්වේෂයෙන් අර මනාපයට කැමැත්තෙන්. ඒක ඒක මම කියන්නේ වැරද්දක් කියලා. ඒක තමයි ලෝකේ. ඒක දකින්න එපා අපි. ඒක දකින්න මටම බෑනේ. කොහමද කණ්ණාඩියක් තියෙනවනේ නැත්නම් කවුරුත් එක්ක ඩිස්කෂන් එකක් යනවා. අනිත් එක්කනත් ඉම්පාෂල් දෙන්න ඕනේ. ගහන්න බලින්න කරන්න යන්න කියන්න බෑ. එතකොට වෙන්නේ කොමියුනිකේෂන් අප්සෙට් එකක්. අද තියෙන්නේ නිවන කියන්නේ මොකක්වත් නෙවෙයි. අපි නිවන දැකලා ඉන්නේ ඒ බව දන්නේ කොමියුනිකේෂන් විතරයි මේකේ තියෙන්නේ. කාටවත් නිවනක් උගන්වන්න දෙයක් නැහැ. චතුරාර්ය සත්‍ය හෝ ත්‍රිපිටකය හෝ මොකක්වත් දන්නේ නැති එක එක්කත් මේ ලෝකේ නැහැ. තම්බියෙක්වත් නැහැ. උට හේතු ගන්නලා දෙන්න ඕනේ. ඔබ දන්නවනම් ඔබ මෙච්චර වටින එකෙක් කියලා ඔබ ওই විදිහට සත්තු මරණ ගන්නෑ. තේරුම් කරලා දෙන්න බෑ අපි කවුරුත් අහන්නේ නැහැ. ඒ නිසා හොඳම වැඩේ තමයි කවුරු ඇවිල්ලා ඇහුවොත් පොඩ්ඩක් කියන. නැත්නම් කරවනින ඕගොල්ලෝ මොනවා කරුවත් ඕගොල්ලෝ කවදාකවත් කෙලසෙන්නේ නැහැ. ඕන වෙලාවක නිවන් දකින්න පුළුවන් පොටෙන්ෂල් එක කායිවත් නැති වෙන්නේ නැහැ. කමන්නේ ඒ පොඩි එකා පුංචි කාලේ කක්ක ටිකක් කනවා චූ ටිකක් ඇඟේ ගහ ගන්නවා අමනේ කරගන්න ඉතින් ළමයා එච්චර අපිරිසුදු වෙන්නේ නැහැ නේ. ඉතින් නටන එක නටන්න දීලා කරවන බලහින් එකයි තියෙන්නේ. හදන්න ගියොත් ගෝරි ගොඩයි කක්ක ගොඩයි. කවදාවත් කරන්න බැරි වැඩක්. හැබැයි ඉතින් පොඩි ජොලියක් තියෙනවා. ඒක දිහා බලනකොට ත්‍රිල් එකක් තියෙනවා. මොකද 100ට 100ක්ම තාත්වික රඟපෑමක් නිසා බොක්ස් ඔෆිස් තමයි අම්මාණය දෙන්න වටිනවා. කරන එක කරන්නේ ඒක බැහැලමයි කරන්නේ. බලනකොට සාකච්ඡාවදී කොමියුනිකේට් වෙනකොට ලස්සන පිළිසිදුවක් එනවා. අපි අම්මලා තාත්තලාට වැඩිය දුවා දරුවන්ට වැඩිය සහෝදරන්ට බෙදා ගැනීමක් කරනවා නෙමෙයි මේක අමෝරාවෙන් උනත්. අසංගණ්ඩ හදනව නෙවෙයිනේ. අසංගන චාරිත්‍රයට. අපි ඒක පතුරු ගහලා අමාරු ළමෙක් හම්බ වෙනට වැඩිය අමාරු. පාටියුරේෂන් එකට වැඩිය අමාරුයි මේ බොක්කේ ඉන්න එක ඉදිරියට ගන්න එක. මොකද අමෝරාවේ මිදගෙන එළියට. ඒ නිසා ධර්ම ඥාතිත්වයේ පවුලේ ඉන්නකොට වනමුගේ වහලා නැහැ. කෙලින්ම ඇරලා තියෙන්නේ රිදෙනවා. ඒ නිසා මේකෙදී තුනට වෙන් කළ දැක්කට ප්‍රශ්නයක් නැහැ. ඒක දෝෂයකට ගන්න එපා. බලන්න මේ දැනුම මම මේ දැනුමට වෛර කරලා කවදාකවත් ඉදිරියට යන්න බෑ. දැනුම දකින්නම් ඒ මොහොතේම දකින්න මම්ම දකින්න ඕනේ මගේ දකින්න ඕනේ. පිට කෙනෙක් දැක්කට ඒක සෙකන්ඩ් නැහැ. එනිසා නිදිමත වෙනවා බලන්න ඒක බෑ. සාමාන්‍ය ආධුනිකයට බලන්න බෑ. ගොඩක් දියුණුවට පස්සේ තමයි තේරෙන්නේ දැන් මේ ඇවිසිච්ච ඉස්තරේදී වෙනස් එකක් නිදිමත. ආ ඒක හොඳට බලන්න. ඒ බලන්න තියෙන උනන්දුව තියෙනවනම් නිදිමත එන්නේ නැහැ කියලා අපේ ලොකු සංසය සාතික් කරනවා. නිදිමතට ලැහැත් වෙලා ගියොත් නිදිමත එන්නේ නැහැ. ස්වාමින් වහන්සේ ආනාපාන භාවනාවේදී විපස්සනා සමාධිය මිනිත්තු 45ක් 60ක් අතරදී ඉවර වී සිත නන්නතර වෙනවා. නැවත මුලින් පටන් ගන්න වෙනවා. ස්වාමීනි කරුණාකර පහදා දෙන්න. ඒ නැත පටන් ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් හිත ඇවිස්සුනාට පස්සේ ඒක සිද්ධියක හමාර නෙමෙයි. තව සිද්ධියක ආරම්භය කරගන්න පුළුවන් නම් එයා යෝගාවචරේ. දැන් හොඳට ඕ සමාධිය කැඩලා දැන් නිින්දක්ට හැල්ලා හැල්ලා වගේ අනිින්ද යන්නෙත් නැහැ විසිලා ඉන්නේ. ඒකට දැනගන්න පුළුවන් නම් you have the beginner's mind is a starting point. ආයසර පටන් ගන්න පුළුවන්. අනිත් වගේ කවුරු මොන જાතියෙන් බෝලයක් දැම්මත් තමන් ඒක අවුට් වෙන්නේ නැතුව සෙල්ලම් කරනවා. ඒ නිසා ඒ වගේ එපිසෝඩ්ස් යනවා සම්පූර්ණ හරියන තැනක අවසානයේ තියෙනවා. ඒකට හිතන ඉවරයි කම්මැලි එපා වෙනවා කියලා. ඊට පස්සේ නිකන් හිතට කිව්වොත් ඇත්ත ඇත්ත අප්පා නැගිටලා යන් කියලා නැගිටලා යන්න ගිහිල්ලා බලනකොට අර කම්මැලිකම මොකක්වත් නැහැ ඊට පස්සේ ආයේ මේට ඇවිල්ලා වාඩි වෙන්න තියෙනවා හිතට හොරෙන් ආය යන්න පුළුවන් පොඩ්ඩක් අතපය උල්ලා ආය පටන් ගත්තා තව සීෂන් එකක් ගන්න පුළුවන් ඒක නිකන් බබා නැගිට්ටට පස්සේ අම්මට වැඩක් තියෙනවා එහෙම බබා ඒ නිදි බැදුරින් පොඩ්ඩක් තව පොඩ්ඩකට නිදි කරවන්න පුළුවන්. ඒ ඉච්චර වෙලා ඉන්නේ. අන්නේම 3 4 5 6 සැරේ දානකොට පේනවා. ඒක එපිසෝඩ් එකක් ඉවරනකොට තව එකක් පටන් ගන්න පුළුවන්. ඒ නිසා මේක මට වෙච්ච වැරද්දක් කිය නැත්නම් මම කියන්නේ මේක irreversible damage එකක් වෙලා නෑ ඒක. ස්ථිරහානියක් වෙලා නෑ. ආයෙ පටන් ගන්න පුළුවන්. පටන් ගන්න සඳහා ගන්න උත්සාහය හරිම රැඩිකල්. යුද්ධේ පෙරදුනාට කියලා අතහරින්නේ නැහැ. ආයෙ පටන් අලුත් ස්ට්‍රැටජිස් දාලා ආයෙ පටන් ගත්තා. කරන කරන ගියාට පස්සේ මාරයටවත් අපි නොපෙණිය යනවා. අපි කිසිම තැනක වැටුණයි කියලා දෙයක් නැහැ. වැටුණා නැගිටින බව දන්නවා. නැගිටින්න ඕනේ නැගිටිනවා. ඉතින් වැටිච්චලා දැනගන්න දැන් ඔබ ඉන්නේ වැටිලා. ඒක හදන්නේ නැගිටින එක විතරයි. ඒක හිතනරකින් කරලන්න එපා. සතුටේ මූණ දෙමු කියලා බැලුවොත් ඒ ප්‍රධාන ජීවිතයක වැටිච්ච අවස්ථාවක හිතලා බලන්න. දැන් අපි ඉල්ල තියෙන පහු කරලා ඒ වෙලාවේදී තියෙන අපේ තියෙන අර පෞරුෂත්වේ නැත්තම් තමන්ගේ නැගිටින්න ඕනේ ගතිය කිසි කෙනෙක්ගෙන් සපෝට් එකක් හම්බෙලා නැහැ අපිට. අපි නැගිටලා තියෙනවා. එතන එම්පවරින් කියලා එකට කියන්නේ. වැටෙන්නම ඕනේ ඒක සිද්ධ වෙන්න. අපි හිතාගෙන හැම බලාපොරොත්තුවක සුන් වෙන්න ඕනේ. මොකක්වත් වෙන්නේ නැහැ. මොකක්වත් වෙන්නේ නැහැ. ආයෙ පටන් ගන්න පුළුවන්. ඉතින් වටේ කට්ටිය හිටියොත් ඔක්කොම අපිව ඩිස්කරේජ් කරනවා. කවුද දන්නේ මේ අයෝ නෑද අයියෝ අයියෝ නෑද උන්ට පෙන්නන්න බෑ උන් උන් වැටිලා ඉන්නේ හොම්බෙන් අපි වැටිච්චා කියලා අයියෝ බලන්න අයියෝ යාටත් එහෙම වුණානේ කියලා ඉතින් දෙකක් හොම්බට දෙයක් කනලා නෑ උන්ටයි කිට්ටුවන් දෙන්න පෙන්නන්න බෑ වැටෙන බෑ ඒකල කියන්නේ හැමදාම කෙලිම යන්න ඕනේ කියලා උන් ඉන්නේ හොම්බෙන් උන් වැටිලා උන් ඉන්නේ ඒ වුණාට අපිට දෙන්නේ එහෙම ඒකට කියන්නේ මේ වැටුණට කමන්නේ උඹලා බෑ මං වෙනුවෙන් අඬන්න බෑ පැත්තකට යල්ලා අන්න ඒකයි කියන්නේ බඳින්න එපා කියලා නෝකයි කියන්නේ බඳින්න බයි කියලා. බැන්දොත් යාර කට්ටිය හිතන යුතුයකම තමයි ඇවිල්ලා මේ මල ගෙදර වගේ මූණ හදාගෙන අඬන එක. නෙද්දකින් නොපතන්න ඕනේ. මේ තිබුණ කරදරේ මැදිවන මේ මල හොන්තු ඇවිල්ලා ආයෙ චර්චුරු ගන්න පටන් ගන්න. ඊට මේට වැඩි හොඳයි කැලියට යන්නේ. ගහක් ගලක් ගාවට යන මොකද එක එක මොකක්ද කියන්නේ. ඒ වෙලාවට කියලා සීල විද්‍යාව බලන්න ඒක කියලා හරි විද්‍යාව බලන්න මොකක උන් දන්නෙත් නෑ වැටුණා දන්නෙත් නෑ හරිම ෂෝක් ඔය කැලෑ සතුත් එක්ක ජීවත් වෙන එක මේ මිනිස්සයා කියන කලාසහසත් එක්ක ඉන්නට වැඩි. හරිද? අනේ කිසි ප්‍රශ්නයක්. ඒ හොඳටම සමාධියක හැටලා බිඳුවට ගියාට බලන්න ඊගාව නැවත හැදීමේ පොටෙන්ෂල් එක බිඳුවකින්වත් බහැලා නැහැ. possibility and potential එක කවදාවත් මොකොත් වෙලා නැහැ. මේ reshuffle වෙලා තියෙන්නේ. මොකද වෙන්න අරින්න දවසට ගන්න හතරට සැරේ වුණාට පස්සේ මරණයටවත් බය නැහැ. මොනව වෙන්නේ? දැන් ওই තියෙන කම්පිටිෂන් එක කැල්ල කියලා මොනවක්වත් ඒක ඇත්තටම වෙනවනම් හොඳ දෙයක් එන්නේ. ওই දැන් තියෙන කක්කාට වැඩිය හොඳයි. අලුතෙන් එන එකෙන් හැම වෙලාවෙම වැටුණත් නැගිටිමු, වැටි වැටි නැගිටිමු, නැග නැග යමු දියුනේ කියලා ඉදාස සුනිසාන්තගේ හින්දුවත් වෙනවා වදක නෑ. ඉතින් පාන්තර හැමදාම මේ සින්දුව දාන. සින්දු 314ක් දුකෝ දාන විනාඩි 15ක සින්දු පහ. ඒ කියන්නේ ಜಾතිය නැගීම සයික ඉස්ලාම් දාන්නේ වැටුණත් නැගිටිමු, වැටි වැටි නැගිටිමු, නැග නැග යමු දියුනේ. ඒ වැටිලා නැති එකේ කවුද ඉන්නේ? අන්නේ වැඩිච්ච වෙලා තමයි පෞරුෂත්වය බලන්න පුළුවන්. ඒ නිසා මුත්තට ඕම බිඳුවට බහැපිලාද බලන්න මොනවද අඩු වෙලා තියෙන්නේ කියලා මොකක්වත් නැහැ මොරාල් එක විතරයි. ඒක වැටෙන්නේ නැති මනුස්සයර කියනවා ආර්යයන් වහන්සේ කියලා. වැටෙන මනුස්සයර කියනවා පුතත්ජනයා කියලා. පුතත්ජනලා ආර්ය වෙනවා කියලා කී මොරාල් එක වැටුණට ෆයිට් එක අතාරින්නේ නැහැ. ආයෙත් පටන් අරගත්තා. එහෙම වෙනවනම් බුදුරජාණන් කියනවා මාරයට අහුවෙන්නේ නැතු වෙනවා කියලා. ඌ අපි වටන්න හැදුවට වැටිච්ච වෙලාවෙත් අපි ගේම අතහැරලා නැහැ. අරගෙන යන්නේ ඒකයි තියෙන්නේ. සම්මාස ඔය ප්‍රශ්නේ හැම මම ඔව්. ඒකේ ඒ අපිරිස් මිනිත්තු 45ට මිනිත්තු 70 පස්සේ ඊට පස්සේ හිත විසිරුණාට පස්සේ එතනින් නැගිටින්න හිතනවා. ඉතින් ඒ කියන්නේ නැගිටින්න නැතුව ඉන්න ඕනේ සම්මාස. ඉගෙන මං කිය නැගිට ඒක දැන් හිත කියනවානේ වතු ටැබිවා. චූ කරන්න ඵලයක්. ඌ අතපය දිගාරපහ මොකක් එයා ගේන එක්ස්කියුස් එකක් 75කට වැඩක් නැති එකක්. කිසිම තේරුමක් නැති එක. හරි මොනද ඉතින් හින්ගෙන් අහනවා හරි මන් නැගිටිනවා මොකද වතුරට ඒ ගිහිල්ලා කරගෙන ගිහිල්ලා වතුර බොන්න ඕනේ නැගිටලා ගිහිල්ලා ආයෙවිල්ලා වාඩි වෙන්න බෑ. මොකක්වත් වෙන්නේ ෂෝක් එකට ආපහු යනවා. ඒ නැගිටලා ගියයි කියලා මොනවක්වත් වෙන්නේ අපි දන්නවා ඒ අර ගුරටොරා බේත් බිල්ලක් නේ කරන්නේ අන්න ඒ වගේ කියන්නේ නැගිටිනවා හරි නැගිටා නැගිටින්ද කියලා හිතනකොටම ඔක්කොම ගිහිල්ලා ආයෙත් ඔක්කොම බ්‍රෂ් වෙලා ඊට පස්සේ ආයෙ මීට ඇවිල්ලා ආයෙ වාඩි වෙන එකයි තියෙන්නේ අන්නේ වගේ හිතත් එක්ක දෙකක් තුනක් සෙල්ලම් කරලා පෙන්නකොට කයත් එක්ක එයා දන්නවා මේ මිනිහත් එක්ක මොන කරලවත් බේරන්න බෑ කියලා. නැගිටින්න යන වගේ ගිහිල්ලා ඒකට අපේ අම්මා ඉන්නකොට හොඳ කතන්දරයක් කියලා දුන්නා. ගම මාගේ මේ ස්ටුඩියෝ දෙන්නේ බදිනවලු. ඉන් බදිනකොට ගම රාල මේ නගුල්ලියක් අහිනවා. ලොකු කොටය ගැන නගුල්ලට කෑල්ල අහිනවා. ඒතර බඩු පොඩි අරගෙන ඇවිදින තම්බි කෙනෙක් හිමීර ගෙදෙට්ට ලඟ වුණාට දැන් මෙතේ හිටිය සූර්ය සෝඳක් එනවා. බට්ටිය කන්න පුළුවන් කියලා. දැන් ඌත් කතා කර කර ඉන්නවලු. අරාමණ්ඩි සූඩෝ බිමට බාන්න නැතුව වදිනවලු. ටිකටම සූඩෝම වදිනවලු බාන්න නැතිලු. ගමමාගෙත් බත් කන ගතියක් මතනද දිගටම අහිනවලු මේක. අඟුල අහිනවලු. මම තමයි බලන් හිටියා හිටියා හිටියා බත් බෙදන ගතියක් නෑ ඊට පස්සේ කිව්වලු මං යන්නම් කියලා. තර දෙන්න ඇහි මූණෙන් මූණ බලාගත්තොත් යන්තම් ඇති කියලා. ඉතින් අර කඩුල්ල ළඟට ගිහිල්ලා යනකොට ගමමාගේ කියලු නොබද බැදපු මාළු නොබැදපු සේ හොඳයි මේ මා කළ උපමා කියලා අවියක් කිව්වලු. එතකොට ගබර ගමරාලි කිව්වලු ඇහැපු නගුල නෑ ඇහැපු සේ හොඳයි මේ මා කළ උපමා කියලා බත් වියන කණ්ඩායමට තම්බි කියලා තම්බි කිව්වලු ගිය ගමනත් නොගියා සේ හොඳයි මේ මා කළ උපමා කියලා ඌත් ගෙටාවලු. මුන් ගියේ නැත්නම් බත් බෙදන්නේ නැහැ. තම්බි හිටියා නම් දිගටම මාළු බදිනවා. නගුල හිනතම්බි කියලා මම මොකක් වෙලා කියන්නේ යන්නම්. ගිය ගමන් මේ දෙනා බටස් ගාලා විජාට බත් එක බෙදලා ඒ ගම මහගේ ගම රාලේ හරියට ගානට හාල් මැනලා තමයි උයන්නේ. බත්ත දෙන්නේ නැහැ. ඒක වළක්වන්න තමයි ගෙදර යන්නේ. බුදු ඉතාම පිටිමැසින් ජාගේ ජීවිතයක් යන්නේ. අර තම්බියා කරන්නේ සල්ලි හම්බ කරනවා. මොකද කායෙන් හරි හම්බිච්ච බත් ටිකක් කාලා තේ ටිකක් බෙල උෂේප් වෙනවා. ඉතින් උයලා පිට නොගියා නම් මේ දෙන්න කවදාවත් උයන්නේ නැහැ. වැඩි ඉවර කරන්නේ. ඒ නිසා මොනවාට අපේ අම්මා කියන්නේ ගිය ගමනත් නොගියාසේ හොඳේ මේ මා කළ උපමා කියලා ඇඟට කියනවා යන්නම්. ඊළ පොඩ්ඩක් මගට ගිහිලා ආපහු එල බලනවා. එතකොට අර තිබුණ මේ ඇඟේ තියෙන කඩෙට්ටු ගැටි මොකක්වත්ම නැහැ. හිත හිත කරලා තියෙන ചാටුව Tamanටම මේ කය කරන ചാටුව හොඳට පේනවා. ඉතින් ඒක දැක්කට පස්සේ පේනවා මේ මනසේ අවදිය තියෙනවා නම් මේ කය නටන නාටකම් හිත නටන නාටකම් උදේට බලනකොට එයා ඉන්නේ time and space කොටු වෙලා. අවදි භාවයේ එහෙම time and space වලට කොටු වෙලා නැහැ. එයාට පේනවා හිත කලවම් කම්මැලි වෙලා කිව්වට ඇත්තටම හිතේ කම්මැලි වීමක් වෙන්න බෑ. කයෙත් බෑ. මේක everlasting machine එකක් මේකේ තියෙන්නේ. මේ machine එකේ කම්මැලිකමක් නැහැ. කම්මැලි වුණාට කමක් නැහැ. දැනගෙන. ඒ නිසා අපි කරන්නේ බොරුවමයි කරන්නේ. ඔය පැයට රස්සාවල් ඔය අනම්මන ඕවටයි මිලන අනම්මන සායරම පච. මං ගියාට පස්සේ මං තම්බියෙක් එක්ක වැඩ කරේ. ඌ කිව්වේ මාස 6ක් එක දිගට වැඩ කරන්න උපරිමේ ඔයාට ගිය ඕනම තැනක ලොක්ක වෙන්න පුළුවන්. කන්ඩිෂන් දාන්න එපා. කාර්යාලය පෙන්වන්න යන්න එපා. උඹ උපරිම වැඩ කරපන්. මාස 6 කරනකොට ඔය නරියන කට්ටිය බොරු කරන්නේ උන් සේරම අහුවෙනවා. මම කෙරුවට පස්සේ මට කියපු තම්බිය මගේ මැනේජින් ඩිරෙක්ටර් මම මම චීෆ් එක්සෙක්‍රටරි වෙලා තම්බියත්ස් කරන්න ඕනේ. ඌ ඊට පස්සේ මට බයිනෝ මූ තමයිලු මාව කෑවා. මාව කෑවේ නෙවෙයි මේ නෝවිජන් මේ ඩිරෙක්ටර් කෙනෙක් එයාස් කිව්වේ තම්බිව. ඌ කිව්වල ගියාට පස්සේ මම තමයි මුට ජොබ් එක දුන්නේ ඌ මාවස් කරා කියලා මම නෑ. මම කරන්නේ තියෙන වැඩේ හොයල් බල්ල හරි කරන බෑ 24 වැඩ. කාටවත් හිතා ගන්න බෑ මේ මොකද වෙන්නේ කොහෙන්ද මොටිවේෂන් එක එන්නේ කියලා. හොඳ වෙලාවට මම සතිය පටන් අරගෙන ගියේ. මම හිතාගත්ත හම්බෙච්චලා උපරිම දක්ෂකම ගන්න ඕනේ. ඉතින් ඒක පඩියෙන් බේරන්න බෑ. අහු අල්ලන්න බෑ උංගම මාව. සුද්දා ගෙලිම මම දන්නවා. ඌ ඌ කොච්චර බෑ කියන්නේ මම අවබෝධ කරගන්න කියනවනම් මට ගෑණියෙකුත් තහල් දෙන්න ලෑස්තුනා. ඊළඟ දෑවැද්දක් දෙන්නම් කියලා. ඉතින් ඒකට දන්නවනම් ජොබ් එක තියාගන්න පුළුවන් කියලා මාව. එහෙම පැය 40 60ක නෝටිස් එකක් දීලා මං කිව්වා රයිට් අපි බන්දිමු උඹ ගෑණි ගනින් මං දෑවැද්ද ගන්නම් කියලා. ඊට පස්සේ කොන්ත්‍රාත් එක ඉවරයි. එනිසා ගිය තැනක වනවන්න එපා. කවුරු සහතේ නැහැ ලෝකේ. 100% දාලා කරන්න යන්න බෑ. ඇත්තට ගිය ගම 100% කරන්න බෑ. මොකද අපිට ෆේත් එක නැහැ. වෙන මොන වැඩක්වත් කරන්න බෑ. නමුත් උත්සාහ කරන්ද කවුරුත් නලවන්න පිනවන්න නෙවෙයි. මම කරන වැඩේ හරියට කරනවායි කියලා මේ මුල්ලි සබහ ධර්මයක් නතු කරන්න පුළුවන්. ඉතින් ඒකට එනකන් අපිට ටූල්ස් ඕනේ, නොලෙජ් එක ඕනේ, යාළුවෝ ඕනේ. නමුත් හෝල් හાર્ටඩ් දැම්ම නම් හිට්ලර්ම තමයි. ආයි මොකාරව නැත කරන්නේ. ඉතින් ඒක එනකන් ඇඟ නලියනවා, හිත චරිචුරු ගන්නවා, සබහා ධර්මයේ හරස් කපනවා. ගණන් ගන්න ඉබේ ඔක්කොම නිකන් ටෙස්ට් එකකට අරගෙන ඉදිරියට යන එකයි තියෙන්නේ. Dear Thero, can we adopt The uh, walking meditation on day to day life. But my concern is for that, does it need to be barefoot walk? Thank you. You have, to, you have to think about in the relative terms. If there is no maximum possible, do the next best. So don't try to think about a stereotype mind that it must be on the lawn or it must be on the sandy ground or barefoot early in the morning. Don't do it that whatever it may be. If you have the, the best, go to the next best. And for that, the Western writers, they say, is the ability to see, ability to select the next best. We have the equal capacity, equal knowledge. We are not implementing it. We are not employing it. We are expecting the best to happen, so we are waiting. It will never happen and ask the mind what is the next best. Every one of us has equal ways and means, so therefore don't let the mind to be stereotype. Do impromptu, in, uh, in uh, improvisation. Uh, what is the next? And the best I find is for that is Girl Guide and the Scouting. They are teaching you how to improvise things at your fingertip. Don't go for the luxuries or don't go for the supermarket. How you must know. So when you are doing walking meditation, uh, do as much as possible. If the, if the maximum situation is not there, uh, you have to see the next best. And in the religious people, they are very crippled with mind. They are very paralyzed. They have a frame in their mind. If it is not so, they completely forget about it. They don't know what is the next best and how to adopt into that situation. And that is also fast reducing uh, from childhood to the middle aged. After the middle age, you are completely in the rut, in a rut. You don't know what to do. But as a child, you have billions and millions of options. So for that also, adopt the next best. පරයංක භාවනාව සහ සක්මන් භාවනාව ගැන කෙටියෙන් විස්තරයක් කරුණාවෙන් දුරමැනවි. උදේ ඒ අවස්ථාව ලබා නොගත්තේ මේ කණ්ඩායමට අලුත් නිසා. ඒ අයටත් සමහර විට ප්‍රයෝජනවත් වේවි. බොහෝ පිං. So first I request to listen. මම ඉස්සලම කියනවා ඉස්සලාම දීලා තියෙන ස්ටෑන්ඩඩ් එක අහන්නයි කිය. අපි ළඟ තියෙනවා the basic instructions. ඒක අහන්න දෙන්න. හැවට ඈ නෑ ඒක ආයෙසරයක් අහන්න දෙන්න තියෙනවා නම් මොකක්ද වයිසයක් තියෙන එකට තියෙන්නේ. ඒක අහලා අපි දැන් කරලා තියෙනවා. එතකොට යන් නැත්තම් අපි හැමදාම ඔය මුල් ටික කෙරුවේ නෑ. මම දන්නේ මම මේ සමාජිකත්වයේ ගත්තේ නෑ කියන එක තියෙන නිසා ඒක ෆෝමැලිටි එක දෙන එකයි තියෙන්නේ. දීලකේ තේරෙන්නේ නැති යමක් තියෙනවා අපිට මේ වෙලාවේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් කොහොම තියන ආයෙ පැයක් බේසික් ඉන්ස්ට්‍රක්ෂන් දෙන්න ගියාම ඒක නිකන් පර්මනන්ට් බෝරින් වෙනවා. ඒ නිසා කවුරු හරි අනුකම්පා කරන්න ඒ මේක තියෙනවා. අනිත් එක තමයි දැන් ඒකට අර සතිපාසලට හදපු sitting and walking clips දෙකක් තියෙනවා විනාඩි 5 5. do walking meditation sitting meditation ඉංග්‍රීසි සිංහල ආයි clips තියෙනවා දවස් තුනක් විතර brushing your teeth having a bath and stretching your body යගේ ගොඩක හදලා තියෙනවා මේ පොඩි ළමයින්ට නිකන් mindful activities වලට. ටිකක් කරවට පස්සේ experience තමන්ගෙම කියන එක අරගෙන ඒ clip එක බැලුවට පස්සේ ගොඩක් බ්‍රෂ් වෙනවා. ඉතින් ඒක මම මම හිතන්නේ මං ඉන්න කාමරේ තියෙන ටීවී එකේ උනත් බලන්න පුළුවන් ඇති. මේ කාට හරි අවශ්‍ය නම් මට දෙන්න පුළුවන් මේ ලින්ක්ස් ටික. ඒකේ ඔක්කොම තියෙනවා. තව කාටද උගන්වන්න හෝ Tamanට ඉගෙන ගන්න සතිපාසල ඉන්ටර්නැෂනල් එකේ හදපු ක්ලිප්ස් දැන් සෑහෙන දුරට ඒක නිකන් bits and pieces තියෙන තාම එකතු කරලා ගන්න පුළුවන්. කරගෙන යන කෙනෙකුට හරි හරි බ්‍රෂ් අප් එකක් යනවා ඒකේ. ඉතින් ඉස්සෙල්ලා පටන් අරගන්න ඒ ඔඩියෝ ක්ලිප් එකකින් ඊට පස්සේ මේ අපි මේ කාලය ඇතුළත බලමු වෙලාවක් හම්බුනොත් සුළු පිරිසක් නිසා මේක නෑ ටීවී ස්ක්‍රීන් එකක් ඩේටා පෙන් එකට දාගත්තාම ඒ ටික ඊයේ අපි ලන්ඩන් වලදී කරා විනාඩි 15ක් 25ක් විතර ගියා. සත්‍යපාතල ස්ටෝරි එක පෙන්නලා sitting and walking දෙක දාලා පෙන්නවා. ඒක අලුත් විදිහක් නේ. audio visual එතකොට වදිනවා. නමුත් මම කියනවා මේකෙන් පටන් ගන්න කියලා අපේ පරණ පුරුදු එකේ ස්ටෑන්ඩඩ් එක. අවසන් ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ භාවනාව ගැන ප්‍රශ්නයක් නෙමෙයි කමෙන් නැත්නම් අහන්න බෑ. කරතර ස්වාමීන් වහන්සේ සිහිනය සහ අවදිවීම අපට පැහැදිලි කර දෙනු මැනවි. මේක මම හිතන්නේ එච්චරම 100 100ක් පැහැදිලි කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සීන පිළිබඳ බෞද්ධ කාරණා හතරක් බුදුරජාණන් සඳහන් කළා තියෙනවා. ධාතුක්ෂෝප, දේවතූප සංහාර, අනාගත වාක්‍ය අනිත් එක නිතරම තමන් කරන දේවල් කියලා හීනේ. ඊට පස්සේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගොඩාක් වැඩ ගත්තා. ඊට පස්සේ කාල් ජුන් ගොඩක් සම්බන්ධ කෙරුවා හීනාති මිනිසයා කොනේ කුයින දකින්න එකම දේ කියලා. කල්චරල් වෙනසක් ඇත්තේ නැහැ කියලා. ඉතින් ඒක නිසා ඒක ඒක පිළිබඳව තේරුම යටි හිතට යෑමට බිංගයක් කපනවා කියන එක තමයි කාල්ජු මතක් කරේ. නමුත් මේ ਸਰවචනාංශික දේශනා නැත්නම් නිවනට යන ගමනේ තියෙන්නේ නින්දක් හීනයක් කියලා එකක් තියෙනවා. නමුත් භාවනා ගොඩක් වෙලාට ඒක අනිත් පැත්තට දාලා තියෙනවා. ඒ කියන්නේ අවදි භාවයේ තමයි භාවනා කියන්නේ. අර හීන දකින්න වෙලාව, නිද්ද දකින්න වෙලාව කියලා කියන්නේ ප්‍රමාදයට වැටෙනවා කියන්නේ. අප්‍රමාදීව යන්නේ කියන්නේ. හැබැයි ප්‍රමාදේ තමයි අප්‍රමාදී හොඳට කරගෙන යනකොට ඔය ප්‍රමාදේ වැටි ප්‍රමාදයට වැටෙන එක පිළිබඳවත් හොඳ අවබෝධයක් එන්න පටන්. ඒ පැත්තට ලයිට් එකක් වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා මෙහිදී තේරවාද ක්‍රමයේදී අපි කරන්නේ හීනේ සහ නින්ද කියන එක ප්‍රමාදයට දානවා. ඒල බුලන්තන් අප්‍රමාද වෙන්න කියන නැත්නම් අප්‍රමාද වෙලාවේදී මේ අවදි වෙලා ඉන්න වෙලාවේදී හීන ගැන කතා කර කර ඉන්න එපා. එච්චරයි කියන්නේ. ඒතකොට වෙන්නේ මේ අවදි වුණත් හොල්මනක් එතකොට. අවදි වෙච්චිලා අවදිය ගැන බලන්න. එතකොට ඒක හරහා ඊන ගැන දැනගන්න පුළුවන්. ඒ කියන්නේ ඩිඩක්ටිව් නොලෙජ් එකකින්. එහෙම නැත්නම් අනුමාන ඥානකින් යන්න තියෙනවා. නමුත් ඒක ගියේ නැත්නම් අනුමාන ඥානකින් ඔහිනේ දැනගත්තේ නැත්නම් අපි මේ කරන බහන ඉවරයක් නැහැ. නමුත් එතෙන්ද යන්න තියෙන්නේ අවදිය හරහා ප්‍රමාදය දැනගන්න පුළුවන් අප්‍රමාදය හරහා. නිසා පුළුවන් තරම් අප්‍රමාදී වෙලාවේ අවදී අප්‍රමාදී මොහොතේ මම දැන් මෙතන එක දැනගන්න ඒක ඉවර වෙනකොට ඔය ප්‍රමාදයේ කියන එක එහෙම නැත්නම් හිත පිට යනවා කියන එක නින්දට වැටෙනවා කියන එක හීන කියන එක පුදුමාකාර අවධියක් සහිතව ඥානකින් දරගන්න පුළුවන්. ඒ නිසා අපි දැනට අප්‍රමාද පැත්ත වලාගෙන යන අරක අනියමාත්‍යෙන් අපිට ලැබෙයි කියලා කාටද වෙන අවශ්‍ය නම් ඔය කාල් ජුන් තමයි ගොඩාක්ම ලියලා තියෙන විස්තර ඒ පොත් ටිකක් කියවන්න පුළුවන්. හැබැයි වෙයි ඒ තැනකට යොමු කරවන්නේ නැහැ. නිකන් අර සෙකන්ඩ් හෑන්ඩ් නොලෙජ් එකක් එහෙම නැත්නම් මේ බරෝඩ් නොලෙජ් එකක් විතරයි හම්බෙන්නේ. දැන් පැයක විතර කිට්ටු කාලයක් තමයි අපි අරගෙන තියෙන්නේ ලිඛිත ප්‍රශ්න වලට අපිට එහෙම නැත්තම් අපිට පුළුවන් මේක සක්පනකට යොදවන්න ඊට පස්සේ අපි දැන් 2.55 3ට 3යි කියලා ගමු. එතකොට හතරට එකතු වෙනවා ධර්මදේශනාවට. කාට හරි තියෙනවද ඒ විචිතයන් දී ඉස්සල්ලා සභාවට ඉදිරිපත් කරන්න ප්‍රශ්න කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. sorry හතරට තියෙන සිටින් එකක්. sorry. හතරට සිටින් එකක් තියෙන්නේ. එතකොට අපිට 3 සිට 4 දක්වා ටී බ්‍රේක් එකයි සිටින් එකටයි යන්නේ. ධර්ම දේශනා තියෙන හතට. sorry. මම දැන් ටික කාලෙට ඉස්ස භාවනා කරනවා. දැන් භාවනා කරනකොට මේ ඔළුවෙන් හරියට මේ තද කරලා ඉතින මුළු ඇඟම තද වෙනවා. හැබැයි ඒක භාවනා නොකරපු වෙලාවට තියෙන නිකන් බස් එක යන වෙලාවට. ඒ වගේ තියෙනවා. නිකන් ඉන්න වෙලාවට. මොකද? එතකොට ඒ වගේ දැනීම තමන් මම දැන් මෙතන ඉන්න බවට සතිය තියෙන බවට ලකුණක්ද නැත්නම් සතිය වැඩි වීමට බාධාවත්ද සතිය වැඩි වීමට බාධාවක් නැහැ ඉතින් මම භාවනා කරගෙන යනකොට මේක දිගටම වෙනවා ඒක මේ ඒක දිහාම බලාගෙන ඉන්නවා ඒක දිගටම නෑ ඒක තමයි එහෙම පේන්නේ මම දැන් මෙතන කියන එකට සාක්ෂියක් ලාභයක් විදිහට පේන්නේ නැත්නම් ඒ වැඩේ භාවනා කරන මම දැන් සතිමත් වීමට බාධාවක් විදිහට පේන්නේ. මට පේන්නේ බාධාවක් වගේ ඕනට වැඩි යනවා. නමුත් ඒක සතිය තියෙන බවට ලකුණක් කරගත්තත් මොකද වෙන්නේ? සතුටු වෙනවා. දැන් මේ තියෙන හැම වෙලාවෙම මම දැන් මෙතනනේ අතීතෙත් නෙවෙයි හිත වෙන තැනකත් නෙවෙයි. ඒක බොරුවකුත් නෙවෙයි. හිතින් ගත් එකක් නෙවෙයිනේ. ඒ නිසා මේක සති අරමුණක් කරගත්තොත් මොකද වෙන්නේ? සති අරමුණක් කරගන්නත් බැහැ. එක දිගට මේක එනකොට මේක ගැනම මේකටමයි මේක ඒකටම යන්න ඕනේ. ඒකට අයින් කරන්න ගියොත් නැත්නම් ඉරිටේෂන් එක එන්නේ. මේ තමයි දුක්ඛ සත්‍යය. බුදුන්සේ කියලා තියෙනවා දේශනා කරලා තියෙනවා මුළු ලෝකේ සම්පූර්ණ දුක තියෙන්නේ කියලා. ඉතින් දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. ගෙදෙට්ටම ඇවිල්ලා. අපි යාට පැත්තකට වෙන්න කියලා දුක්ඛ සත්‍ය බලන්න ගියොත් එහෙම හරියන්නේ සෑහෙන කාලයක් මේක දෙනවා. ඒ ඒ වුණාට ඒ සෑහෙන කාලය තුල මේකට සාදරව ප්‍රමෝදයෙන් නෙවෙයි බලලා තියෙන්නේ. බලලා තියෙන්නේ මේක නිකන් ගෙඩෙට් එන්න හදලා ගැරන්ඩියක් දිහා බලනවා. දැන් මේක භාවනා ලැබිච්ච ප්‍රයෝජනයක් මේක තියෙන හැම වෙලාවෙම සතියෙන් ඉන්නේ දැන් සතිය නිකම්ම හම්බ වෙනවා. ඒ නිසා එන්න මම බොහොම කැමතියි කියලා ඒ ශේකක්කම නැත්තම් ඒ තද වෙන ගතිය මේකට මේ සාමාන්‍ය කියන්නේ ඉරිටේෂන් එකක්. මේ ඉරිටේෂන් එක සතිය තියෙන බාට හතරෙන් ලකුණු හතරෙන් එකක්. ඒ නිසා ඒක ආපු වෙලාවේදී ඒක වාසිය ගන්න එකයි තියෙන්නේ. ඒ මොකද ඒ තර්කෙට දාලා බලන්න ඒ දැනෙන වෙලාවේදී එතනදීම දැනෙනවා මෙතන. මම දැන්. ඉතින් මේ තුනම එතන තියෙනවානේ. මම දැන් මෙතන කියන එක හරියටම තියෙනවා අපිට වේදනාවක් ආපෙලා. නිසා වේදනාව දිහා බලන්න ඒකට සාදර වෙච්ච ගමන් එයාට ওই අපිට දෙන කරදරේ දී ගන්න බැරුව යනවා. අපිට ඒක විරුද්ධ වුණොත් විතරයි කරදරයක් වෙන්නේ. සිංහයාට සිංහ සිංහ බාහුව විදිනවා. පළවෙනි සැරේ විදිනකොට සිංහයාට තියෙන්නේ මෛත්‍රියක්. මගේ දරුවානේ අඳුර ගන්න බැරි වෙලා. දෙවෙනි සැරේ විඳිනකොට මෛත්‍රියක් තියෙනවා. වදින්නේ නැහැ. ඊතලේ ඇවිල්ලා වැටෙනවා. තුන්වෙනි සැරේ සිංහර කේන්ති යන පපුව බලාගෙන යනවා ඇතුළට. එහෙම තමයි කතාවේ තියෙන්නේ. පළවෙනි දෙවෙනි ඊතලේ වැදින්නේ නැහැ. මොකද දරු සෙනෙහසෙන් බලන්නේ. තුන්වෙනි වයින් මීයා කයනවා මේ දානම් මන තෙල්ලම් කරන්න කියලා හිටපම් බඩ දෙන්නම් කියලා. තේ කේන්ති කියන රත් කීල්ලටම තියෙන. රත් කීල්ල කියන්නේ අතෝස්සුපා මෙතෙන්ද. එච්චරයි. ඒ තමයි. ඒ නිසා අපිට මෙතෙක් කල් වැදිලා තියෙනවනේ වැදිලා තියෙන හැම එකක්ම අපි ඒකට වෛර කරලා තියෙනවා. වෛර කෙරුව නැත්තම් ওই බලුපැටව පොඩියෝ ඒ අම්මා බැලු අම්මයි කුරුල්ලෝ තැන් උකක්ක කරන චූ කරන සේරම කරනවා. බලන්න බලුපැටව ඉන්න තැන් වල ඒකෙන් තමයි සයිකල් එක යන්නේ. ඒ පැටවුන්ගේ කක්ක තමයි කන්නේ. ඒක තමයි කිරි කරලා දෙන්නේ. ඉතින් දරුවයි අම්මයි දෙන්නම එකයි. කිසිම දවසක ලිරක්වත් මොකක්වත් ඇත්තේ නැහැ. ලොකු වුණාට පස්සේ තමයි කක්ක කක්ක වෙන්නේ. එතකන් කක්ක නැහැ. ඒ නිසා මේ පැමිණි දුක් පැමිණිලායි කියලා අපි මෙතෙක්කල් ජීවිතේ කරලා තියෙන්නේ ඕක තමයි. දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමට හැම කරුණක්ම අපි අරුගේ දෝෂයක්, මුගේ දෝෂයක්, ආණ්ඩු හොඳ නැති නිසා, වැස්ස වැහපු නිසා, මල හොන්තුවක්, මල කරදරයක් කියලා ලයිස්තු කරගුවාම හැමදාම විඳමන විඳිනවා කිසිම ලාභයක් නැහැ. කොහොමද විඳිනවා? ඊට මිට වැඩි හොඳ අනේ බොහොම කාලයකට පස්සේ අමුත් එක්ක ආවා වගේ පැමිණි දුක් පැමිණිලායි දැන් හොඳටම ඉසකක් කියනවා. ඒකම බලනින්න අඩුම ගානේ අසුවිරු ඥානකින් සහ ඒකට සූදානම් මනසකින් ගියොත් අපිට මේ තියෙන ලෙඩ වල 80 බේත් නැතුව සනීප කරන්න දැන් අපි ලෙඩ වෙන්නේ ඉස්සෙල්ලා දොස්තර ගාවට යනවා. ගිහිල්ලා දාගත්තට පස්සේ දොස්තර දාන බේත අර ලෙඩේට වැඩි ආපා. දැන් ඉන්නේ ඔක්කොටම ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එක තියෙන. මොකටවත් අල්ලන්න බෑ ලෙඩේ. මොකද මේ සාමාන්‍ය විස බීජ ලෙඩක් නෙවෙයි ඒනේ ලෙඩ එන්න ඕන මේ ශරීරය හැදිලා තියෙන ලෙඩත් එක්ක ඉන්න. ඒකට තමයි මේ දුක අවශ්‍ය. ඒ පැමිණුවාට පස්සේ දුක ඒ දුක් ආර්ය සත්‍ය කියන විශේෂණ පද දෙක දාලා බලන්න. දුකක් කියන්නේ ඇයි දාන්න? දුක් ආර්ය සත්‍ය කියලා විශේෂණ පදයක් දාන්න. ඒකට බැලින්නම් හරි වටිනවා. අන්තිකෝ ඒ ඔය කියන එකක්වත් unbearable torturing නෑ. දරා ගන්න බැරි ශක්තියක් නැහැ. අපිට තියෙන්නේ ඒක පිළිබඳ නුරුස්නා ගතිය. එතකොට ගණ්ඩම දෙයක්. මේක තන්නේ කර ඩබල් ට්‍රිබල් වෙනවා. නෑ, හරි හොඳයි මේක ආපේක හොඳයි. කොච්චර මිනිසුන් ලෙඩ තියනද මට මේක විතරනේ ආවේ කියලා ඕකත් එක්ක ඉඳ ගියා නම් ඒන මයින්ඩ් පවර් එක healing power of the mind කියලා පොතක් තියෙනවා. එහෙම නැත්නම් කියනවා you are the placebo කියලා පොතක්. මේ මුළු ලෝකේ තියෙන ඔක්කොම ලෙඩ හනීප කරන්න පුළුවන් සෞඛ්‍ය සම්පන්න මනසකින් නැත්නම් එන දේ බාර ගන්න හදන මනසකින් කියනවා. දැන් ලම් කරලා තියෙන ලේර සනීප කරන්න බැරි ලේර જાතිය. ලේර හතරක් පහක්ම නම් කරලා සනීප කරන්න බෑ කියලා. ඒකක්වත් නැහැ. මට මේක කරන්න පුළුවන් මේක මේ මට විතරයි ඉන්නේ කාටවත් දෙන්නේ මේක තමයි ස්වභාවය කියලා බාරගත්තනේ ප්‍රශ්නයක් වෙන්නේ. ඒ නිසා අපේ මේ අධ්‍යාපන ක්‍රමේ සහ මේ තියෙන බාහිර සෝෂල් ඉන්ෂුරන්ස් නිසා අපේ කිසිම ඉමුනිටි එකක් නැහැ. පර්සනැලිටි එකක් නැහැ. අපි ඔක්කොම හිතනවා පිටපැත්තේ කාට හරි මේක නැති කරන්න පුළුවන් කියන්නේ. නැත්නම් පිටේ ඒජන්ට් කෙනෙක්ගෙන් බේතකින් ඉන්නාසයි. ඒ මනුස්සයාගේ පෞරුෂත්වයේ පුදුම විදියට වැටෙනවා. ඉතින් මට තේ ටෝක් එකට මම කිව්වේ ඒකායනෝ අයම් බිකවේ මග්ගෝ සත්තානං විසුද්ධිය කියලා මෙච්චර ලස්සනට බුදුරජාණන්සේ කියලා දෙදී අපි කී දෙනෙක් පිටිපස්සේ යනවා. ඒ කායන මාර්ගයේ සත්‍යයේ විසුද්ධිය මිස කායික මානසික ලෝක නැති කෙනෙක් බාරගනින්. ඒ ගන්නේ මම කියන්නේ මේක සතියේ තියෙන බාට ලකුණක් කරගන්න. ඒන ලෙඩේ එන වේස, එන වේදනාව, එන හිතවිලි, එන සද්ද කරදර මම දැන් සතියින් ඉන්නේ. මේ සතියේ තියෙන බාට ලකුණක් නේ. කියලා සම්බේ සිංහ සාමාන්‍ය භාවනා ලෝක කියන්නේ සතියට අරමුණක් කරගන්න කියලා. එතකොට ඒකේ තියෙන ඉන්ෆ්ලික්ටිං ගතිය නපුර වද දෙන ගතිය අඩු වෙනවා. අඩු වුණාට පස්සේ ඉන්න පුළුවන්. ඒකට ලාභේ තමයි මම බෙදට වැඩි සතිමත් දැන්. මොකද හැම වෙලාවෙම මොකක් හරි ඉරිටේෂන් එකක් තියෙනවා. කායිකෝ මානසිකක් තියෙනවා. ඒකම keep an eye keep an view with. ඒකම බල බල ඉඳ හදන්න ඕනේ. ඒ ඒ ඒ ඇටිටියුඩ් එක තමයි තාම වැදගත්. මේක බාර ගන්න පැමිණි දුක් පෙන්රහයි කියලා බාර ගන්න ගතිය ඒ ලොකු සංසී ඉන්නකොට කියන්නේ ඒකට ලෑස්තිලා යන්නේ කියලා. අපිට කවදාක බැලන්ස් එකක් හම්බෙන්නේ නැහැ. අපිට කවදා සමතුලිතතාවය මේ ලෝකේ ලැබෙන්නේ නැහැ. ලැබෙන ඉම්බැලන්ස් එක හරියටම ඩිටෙක්ට් කරන්න. ඩිටෙක්ට් කරලා ඒක සතියට අරමුණක් කරන්න බලන්න අපි ඔක්කොම එකයි. හැම කෙනාම ඉන්නේ නුහුරට. මොකද්ද නිකන් මේ කරත්තකාරට දීපු බෙහෙත් ගුණාට බීලා ගුණාගේ බෙහෙත් කරත්තකාරට බීලා කුරේ ගෙවිල වගේ භාගයට කුරේ යන්නේ අඩමාණයට දැන්. බෙහෙත පොඩ වැරදිලා තියෙන්නේ. මේ මේ බෝ කරත්තකාරය බෙහෙත් ටික කරත්තකාරය බීවා. ගුණාගේ බෙහෙත් ටික ගුණාට දීවා. අර දෙක වැරදිලා. බුදුම ජෝක්යක් මේ ලෝකයන්. එක එකක් තමන්ට පැමිණිච්ච දුක බාර ගන්න කැමති නේ අනුගේ දුක් හදන කොන්තරත් බාර ගන්නවා. තමන්ට පැමිණි දුක් වෙනට මේක නැද්දකින්න ඔබ තමයි මේ කාල කන්නේ කතරගම දෙයියන්ට පොල් ගෙඩියක්වත් ගන්න ඕන නැත්නම් අර ඕනියමක් කරන්න ඕන නැත්නම් බලන්න කියලා මේ දුක බාර ගත්තා නම් මන් දන්නේ මං විතර ජොලියේ ඉන්න මිනිහෙක් නැති හින්දා මම මේ කියන්නේ. මට විතර දුක් ඔයගොල්ලෝ කාටවත් මං හිතන්නේ කපට හම්බුවේ කියලා. නමුත් ඔක්කොම රීසයිකල් කරලා පැකට් කරලා කොම්පෝස්ට් කරලා විකුණනවා. උතුම ඩිමාන්ඩ් එකක් තියෙන එක. එන ඔක්කොම දාලා රීසයිකල් කරුවට පස්සේ ෆුල් බැලන්ස් ඕගනික් කෙමික්ස් එක මේ ෆර්ටිලයිසර් එකක් හම්බ වෙන්නේ. හදලා ඉවර කරනවා. එසේ මම කර ඕන කෙනෙක් තියෙන එකක් මට දෙන්න. මම ලෑස්ති ෂෙයා කරන්න. මොකද මට දැන් ෆෝමියුලා එක අහුවෙලා තියෙනවා. රීසයිකල් කරන්න. රීසයිකල් කරන්නේ සතියට සතියට ඒක හරි ලස්සනයි ඒ පොඩි ළමයි ඒක කරන හැටි. පුංචිම ළමයට දුන්නාට පස්සේ ඔය රීසයිකලින් ආර්ට් එක කියලා දුන්නාට පස්සේ උන් කවි වලින් කියනවා. චිත්‍ර ඇඳලා පෙන්නනවා. ඒ කතා පවත්තලා පෙන්නනවා. කොහොමද මේ එන දුක මේ සතිය තියෙන වාටෙච්ච නිවනට හරි මේ දාන්නේ නැහැ. පින පැත්තට දාන්නෙත් නැහැ. රිලිජියස් පැත්තට දාන්නෙත් නැහැ. to be be on the board. be here and now. හරි ඇත්තටම පුදුම ඉමුනිටි එකක් තියෙනවා. ඒ පොඩි උන්ගේ ඒ පොඩ්ඩක් කියලා දුන්නාට පස්සේ ලොකෝ ළඟ නැතුව නෙවෙයි ඒගොල්ලෝ සැක කරනවා ඒක. ඒක නිකන් නිකන් පද පද පෙරලියක් විතරයි කියලා. පොඩි කට්ටිය කියන්නේ. පොඩි කට්ටිය ලස්සන ජීවිත සම්බන්ධ කරගන්න. ඒ නිසා පුළුවන් නම් තරුණ වෙන්න නැත්නම් පොඩි එකෙක් වෙන්න. ඒ අර ඕස්ට්‍රේලියාවේ ඉන්නවා ගෝල ෆවුන්ඩේෂන් කියලා. ඊයන් ගෝල කියලා මිනිස්සෙක් ආ වෙටරි සර්ජන් කෙනෙක්. ළමයි දෙන්නෙක් හම්බෙලා බැඳලා ඒතකොට කකුල් දෙකම කපනවා. කපලා එක කකුලක් දමනවා. අයිද එක කකුලක් කපලා. ඊට පස්සේ කෙනා ඊගාව කකුල කපන්නට මාස් දෙකයි කල් තින්නේ මැරෙනවා කියලා. එයාගෙන නම් මැරෙන්නේ නැහැ කියලා. කැන්සල්. පස්සේ සිංගප්පූ යනවා. එක එක තැන්වල ගියා සිංගප්පූ යනකොට එයා දකින්නවා බහරයිනේ ශ්‍රී ලංකාවේ ඉන්න බල්ලෙක් කාර් එකට යට වෙනවා. සිංහල සුමාන දෙක ඉන්නේ ගිහිලා. ඒ කකුලක් කඩලා වෙනවා පොඩි පැටියයි. ඒ සුමාන දෙක මෙයා බෙහෙත් කරලා ඉවර වෙනකොට අර බලුපැටිය ඉතුරු කකුල් තුනෙන් සෙල්ලම් කරනවා පාරට ඇවිල්ලා. අනික් බලුපැටිය ඉතින් ඌ කියනවා ඌ කන්සල්ටන්ට්ස්ුත් නැහැ සිංගප්පූ ගියා කියලා දන්නෙත් නැහැ ඌ. ඌ කකුල කැඩුනා කියලා ගානන්නේ ඌ සෙල්ලම් කරනවා කකුල් තුනේ. අනිත් ඌ වගේම නතරන. ඉතින් ඌ හිතනවා කකුල් නැතුණා මොකද ප්‍රශ්නේ. ඊට පස්සේ මිනිහා සනියපෙලා ගෝල ෆවුන්ඩේෂන් හදලා දැන් ළමයි හතර දෙනෙක් මිනිසුන්ට කියලා දෙනවා මේ කැන්සර් එකක් ආවට ඔය කියන තරම් ඔය මැරෙන්නේ නැහැ. මැරෙන්නේ නැති වෙන්න නම් මැරෙන්නේ නැහැ. මැරෙන්න කිව්වොත් මැරෙන. කියලා ක්‍රමසාවේදී පොඩ්ඩයි තියෙන සතිය ගැන අනිත් ඔක්කොම තියෙන නිකන් ඔය පොසිටිව් තින්කින් වගේ දේවල්. ඒක පස්සේ සිංහලට දැම්ම දයාගුණ සිංහත කවුද කියලා එකනේ. ඔබට පිළිකාසු ඔක ලහගේ ඉච්ච ලොකු ටෙක්නික් නෑ. හැබැයි පොත අඩු ගානේ අවුරුදු 20ක් පරණ. ඒදි පේනවා මේ පැමිණිති ලෙඩේම සූමා සූවීමේ මාර්ගයක්. මේක හරහාම තමයි සුව වෙන්නේ. ඒක බාර ගන්න ඕනේ සතියට අරමුණක් කරගන්නවා කියන තමයි අපි කියන්නේ. අම්පස්තකන් ධර්මයේ හෙන්න කණේ හම්බුනේ සාහන කියන්නේ වෘත්තිය සම්බන්ධයෙන් මම සාහන එක්ස්ට්‍රීම්ලි ඉදු මිනිස්සෙක්. කියන්නේ සාහන ටාගට් හදාගෙන එන ඕන දෙයක් මම අසාවෙන් ලව්ින් කරා. නමුත් ධර්මයේ අහුණන් පස්සේ දැන් ටික ටික කිසි දෙයක් තේරුම් ගන්න ටිකක් තේරුමක් නැහැ මොකටද මේක කරන්නේ ඒ මොකද්ද මේකේ තේරුම කියලා කිසිම මේ හැම එකෙම තේරුමක් නැති ගතියක් ඇවිල්ලා දැන් ඔෆිස් එකේ නෝ ඔබේ ඔෆිස් එකෙන් කිව්වත් වෘත්ති වශයෙන් දියුණුවක් කරන්න කියලා කිසිම ගෝයක් නැති ගතියක් තියෙනවා කොහොමද ඒක ඒක හරිද කියලා දන්නෙත් නැහැ ඒක මට උනන්දුවක් නැහැ කියලා කියන්නත් පුළුවන් මොටිවේෂන් තියරි කියලා කියන්නේ බූරුවයි කරටලේ කතාව දන්න ඒකෙන් තමයි අපි දැන් අවසල තියෙන්නේ ඉතින් අපිට මොන දෙයක් අත්‍රාසාවක් හම්බ වෙනකන් ඩිග්‍රියක් හම්බ වෙනවා. බුදුම ආසයිනේ ඒක ෆස්ට් ටයිම් නේ. ඉතින් ඒ සඳහා ඒගොල්ලෝ දන්නවා අපිව ටැක්ස් කරන හැටි. ඊට පස්සේ හම්බුනට පස්සේ මොන දේ හරි හම්බුනට පස්සේ ඕක නැහනේ. මලක පිපුම මල පිපුමෙන් හමාරයි. රලක නැගම රල බිඳුමෙන් හමාරයි. ඉතින් කොමාරතු කොමුණ දැල්ලිය තියෙනවා. වෙනකොට සීල්ලාරක් තියෙනවා. ජීවිතේ කාලයක් ගිහිල්ලා යම් ප්‍රමාණයක් ඇචීව් කරලා පස්සේ අපිව ස්ටිමියුලේට් කරන්න පුළුවන්, මොටිවේට් කරන්න පුළුවන් එන ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. අපිට රස්සාව අරක දෙන්නම් මේක දෙන්නම් කියලා දෙයි දෙන්නපත්. ඒ වෙලාව හැමතුනේ මම කැමති දහම අහන්න හරි මම ප්‍රැක්ටිස් එකක් කරන්න. ඒ වෙලාව මම සායන්නේ පයර්. ඒක ඊගා පිසු. ඒක ඒ පිස්සු ඇදෙන ගොඩ ගන්න බෑ. සෑයින කට්ටියකට ඒ පිස්සු ඇදිලා තියෙන. දැන් මට තියෙන ලෝකේ ඒකමයි. ඒගොල්ලෝ ඒක කියන්නේ නැතුවාම තාම ඉන්නේ අරකෙම. ඒගොල්ලෝ තාම ධර්මයේ achieve කරන්න හදලා. ඒක භයානක ලෙඩක්. පිළිගවලට වැඩිය අපා. ඒ නිසා මම බලනවා නේ භාවනා කරුවට නොකරනවා වගේ ඉන්න. ফুল භාවනා කරන බෑ කියන්නෙත් නැහැ කරන්නෙත් නැහැ. ඔය ඉන්නවා සාමාන්‍ය විදියට. ඒතකොට පේනවා මිනිස්සු වැරදි කරනවා ඉතින් බත් මමත් වැරදි කරනවා. ඒතකොට පේන්න පටන් ගන්නවා මොකද්ද මේ මනුස්ස ජීවිතය කියන්නේ? ඇයි අපි ජීවත් වෙන්නේ? මොකටද වෙන්නේ? කියන ප්‍රශ්නේ අහනවා ඇයි කතෝලික ආගමේ අහන්නේ නැත්තේ කියලා. දෙයියෝ මැව්වා. ඔබ ජීවත් වෙන මොකටයි? ඔක්කොම හරි මොකටද කරන්නේ? මේ ප්‍රශ්නේ අහන්නේ. ඒක ඒක ඉරිලිජියස්. බුද්ධ ආගමේ කෙලින්ම අහනවා. මොකද්ද මේ ඔක්කොම ඇචීව් කළා මොකද්ද හම්බ වෙන්නේ කියලා. ඉතින් මේ මට තේරලා තියෙන්නේ අපි මේ නටන්නේ ශිෂ්ටාචාරයත් එක්ක කරන ගේමක් නෙමෙයි කැත වැඩක් නෙමෙයි යන්නේ. ශිෂ්ටාචාරය අපිට කියනවා මෙහෙම හිටියොත් උඹ හොඳයි. සෝ හොඳ බබා කියලා. ඉතින් අපි පෙන්වන්න හදනවා. පෙන්වන්න හදනවා අපේ ඉමෝෂන්ස් ඔක්කොම යටනවා. අපේ ආතාවල් මුකුත් නැතුව. අන්තිම ශිෂ්ටාචාරය අපිට මොනවද දෙන්නෙත් නැහැ. මොකක්වත්ම දෙන්නේ නැහැ. උන් හදලා තියෙන උන්ගේ ජාම්බෝ කරගන්න. ඒ නිසා ශිෂ්ටාචාරයට මූණට කියලා ගහලා. පැත්තකට දාලා කැලියට ඵලයක්. ගියාට පස්සේ පේන ඔය කවුරු රටන්න ආවත් ඒ බොත්තා එකක්වත් වැඩ කරන්නේ නූල් සූත්‍ර එකක්වත් වැඩ කරන්නේ මොකද මේකට මම කියන්නේ මාව නලවඬ පිනවඬ රන් මිනි මුතු වලින් බෑ හැලේ දොලේ ගංගා වෙදී ඇල්ලි මගේ හිත නෑ මොනව දුන්නා මොකද්ද තියෙන්නේ මම අවුරුදු 6 ජොබ් එක කරේ හැම අවුරුද්දෙම පඩිය ඩබල් වුණා ඒතර මට ෆාම් එකක් දීලා කුක්නක් දීලා කාර් එකක් දීලා කෑමක් නිකන් දීලා ඔයිට වැඩි ගියා නම් 50ට වැඩිය ටැක්ස් කැපෙනවා. ඔක්කොම දුන්නා. ඒක මං වගේ බම් කෙනෙක් කෙනෙකුට ගමෙන් ආව ගොරකේකට හිතා ගන්න බෑ. ඒකට මට තේරෙන්න පටන් ගත්තා වට්ටක් වුණත් වැලක වැඩි හරි කරනවා කියන්නේ අපලෙට කියලා. මං ඉතහට සීරම දාලා යනවා. ඉතින් කට්ටියට පිස්සු කියලා. මම ඉතින් යන්න තැනක් නැහැ, වැටෙන තැනක් නැහැ කියලා. ඒ හැබැයි මම ගියා නේවට ගහලා එලෙව්වා. ලොකු ස්ට්‍රයික් එකක් කියලා මම ඒරොල් දැම්මා. හැබැයි හොඳට යාට භාවනාදි මට තේරෙනවා දැන් ඉතින් ඊට පස්සේ දැම්මට අලුතෙන් පටන් ගන්න ඕන නම් පුළුවන් ෆුල් ටයිම් තියන කරන දේ කරන්න පුළුවන් නේ කියලා. ඒකට ඇත්තට සතිය මයි ළඟ තැහිඳ යාළුවෙක් විදිහට හිටියා. ඒක ජීවිතේ හම්බෙච්ච හොඳම වාසනාවන්ත දේ. ඒතර 385ක් හිටියා මිනිස්සු මයි ගාව. මේ යනකොට 85 නෑ හිටියේ. 385 මට විරුද්ධව ස්ට්‍රයික් කරා. ඊට පස්සේ 140 කෙල්ලෙක් ආවා. අවිල්ල කිව්වා මම ඔබ වහන්සේ අපේ පැත්තට එන්න ඉස්සෙල්ලා දිව්‍යනන්සට යාඥා කරා දිව්‍යනන්ස කිව්වා නැගිටින දිශාවෙන් දැන් එනවා කෙනෙක් කියලා ඔබ වහන්සේ තමයි ආවේ දැන් ඔබ වහන්සේට අපි කරපු සාපේ නිසා දිව්‍යනන්ස අපි ඔබ වහන්සේ දුරුවන් කරලා තියෙනවා කියලා මම ළඟට ඇවිල්ලා මේ ස්තෝත්‍ර කියලා පහන් තියලා වැඳලා මේ කියලා අපි මම හැමදාම වහන්සේට පහනක් පත්තු කරනවා මම කව මට පුළුවන් නකට 385ට පහන් 385ක් පත්තු කරනවා මාව එලෙව්වට නැත්නම් යන්නේ නැහැ එවන මං හිතනවා මම ඩිරෙක්ටර් කෙනෙක් වෙලා මට සෙයාස් ටික දෙන්න ඕන්න මෙන්න තිබ්බේ. කම්පැනියේ ඒ කියන්නේ මගේ පඩියම කපාගෙන ගියා නම් එහෙම අල්ලන්න හම්බෙන්නේ නැහැ මම. අර මිස්ඇප් එක නිසා මට තේරෙන පටන් අරගත්තා. බ්ලෙසිං ඉන් ඩිස්ගයිස් කියලා. ඉතින් අපි කියන සුම්මයිරි කියලා දැන්. නික ඉන්නෝ. just be. හැම කෙනාම දෙන්න හදන අර්ථකථන ජීවිතේට පිස්සු. එහෙම ජීවිතයක් දෙන්නේ නැහැ. මොනම අර්ථයක් නැහැ just be. ඒක අමාරුයි. මොකද හේතුව අපි මොටිවේට් කරලා තියෙන්නේ හරියට. අර කැරට්ටලේ බෙන්නලා ඒ කාටවත් තේන්න බෙන්නන්නේ කැරට්ටලයක් කියලා. ඒක දිහා බලලා යස් කැරට්ටලේ හම්බුනාට පස්සේ මොකද වෙන්නේ? ආන්න ඒක දිහා බලන්න ගියාම ඊළඟට ආව ඔය දුටු ගමන මේකේ ඉනකොට වැඩ කරන කොල්ලෝ ටිකක් ඔක්කොම IT කම්පැනි එක. ඇවිල්ලා ඒගොල්ලෝ කොඩම මේ ස්ට්‍රෙස් එක නිසා ඇවිල්ලා දවසම මහන්සිලා වැඩ කරා. මට විනාඩියක්වත් කතා කරන්න හම්බුනේ නැහැ. මම කලාවයට බැලලා නාලා නිකන් හිටියා. පස්සේ යන්නේ වෙලාව මේ 20ක් අතර කොල්ලෝ කතා කර කතා කරුවේ හරිම එන්තුසියාස්ටික් යංග ජෙනරේෂන් එකක්. ඊට පස්සේ මම අහුවා ඔයගොල්ලෝ දැන් අද වගේ දවසක මේ වගේ කැලේට ඇවිල්ලා দাঁඩි දෙන්නේ නැත්තම් පුදුමාකාර විදියට දිගටම වන් අප්මන් ෂිප් එකට නතරවන්නේ කියලා. ඉතින් මම දැන් මොටිවේට් වෙලා තියෙන්නේ මොකෙන්ද කියලා කියන්නේ කියලා. ඉතින් එයා කිව්වා මට ඊගාට ජොබ් එක ප්‍රොමෝෂන් එක. ඒක තමයි මම මොටිවේට් කරන්නේ. ඒක සඳහා ඕන දෙයක් කරනවා. බොත් සතුරු කරන්න හදනවා. උදේම යනවා ඔක්කොම කරනවා කියන්නේ. ඊට පස්සේ මම ඕවා දැන් ඔයා මෙතන ඉඳලා දැන් මෙතන මේ ජොබ් එකේ දැන් ඔයා බලාපොරොත්තු වෙන්නේ මේ මේ මේ ගෲප් එකේ වින්නත් කෝ ජොබ් එක දැන් කරන එකනේ ඒ ප්‍රොමෝෂන් ලම්බි වෙන්නේ ඔව් මොකද එයාගේ ස්ට්‍රෙස් එක අඩුකමක් තියනවාද කියලා නෑ උදේ ඒ ප්‍රොමෝෂන් එක ලැබලා ඉන්නේ ඒත් ඒ ස්ට්‍රෙස් එකේමයි ඌ ඉන්නේ ඊට හැකට යන ඉතින් මම ඕගොල්ලෝ දාලා දෙන එම් එක ඉස්සරහින් තියාලා තියෙන එක තන්නේ කර මිරිඟුවක් කර මුවා දුවන්න හදනවා මිරිඟුව ගාඩ කවදාකවත් හම්බ වෙන්නේ නෑ යන්න යන්න බිරුගුවක් දුවන. මම කියන්නේ ඔයගොල්ලෝ මේ විතර ලස්සන ටෙලර් සමුදානයක් කරලා ඔයගොල්ලෝ ඩිස්කරේජ් කරන්න නෙවෙයි මම මේ කතා කරන්නේ. ඒ නිසා මේ මොටිවේෂන් එක කොහෙන්ද එන්නේ කියලා පොඩ්ඩක් බලන්න තණ්හා මාන දිටි. තුනයි. අපි අපි අනික් කට්ටිය මොටිවේට් කරන්නේ ওই තුන අවසලා තමයි. අපි මහ තුප්පහයි වැඩක් කරන්නේ. අපි අනික් මිනිස්සුගේ තණ්හා අවසලා මාන්න අවසලා දිටි අවසලා මේ මිනිස්සු අයස්කුර පිටිපස්සට නූලර ගිනිච්චි බෝගේ චෝස් ගාලා පත්තු කරලා ආනවා. හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ සඳහන් කරනවා මාත් දීලා තිනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ එක ඕක අඩු මේක. ඒක එච්චර මොටිවේට් කරන බෑ මේකත් මොටිවේෂන් එකක්. අඩු මේක තියෙන්නේ අන්තිමට මේක මේක විසම විනාශ කරලා දානවා. ඒ නිසා මේ ලෝකේ තියෙන ඔක්කොම ඔය ප්‍රොමෝෂන් අර මේ තියෙන ඔක්කොම එක්ස්පර්ට්ලා තණ්හාමාන දිටි වඩන. ඒ තණ්හාමාන දිටි අඩුවේගෙන එනකොට තියෙන එක තමයි boredom monotonous. things happy very bored very monotonous ඒ දෙකට ඒ නම දන්නේ බුදුරජාණන්සේකට දා තියෙන විරාගයේ හුදකලාව විවේකයේ කියන. ලෝකයේ බෝරින් කියන එකට මොනොටොනස් කියන්නේ බුදුරජාණන් කියන්නේ ඕකට හුදකලාව කියන්නේ. ඕකට තමයි විරාගය කියන්නේ කලර්ෆුල් නෑ. නිකන් විරංජනේ වෙලා මොනවාද මේ බ්ලීචින් පවුඩර් දාපම් බ්ලීච් වෙලා තියෙන. ඕනෙද ඒක තියෙන ඒ අර තියෙන කලර්ෆුල් ගතිය නෑ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේට දොස් කිව්වා මිනිස්සු අරස රස කියලා රස දන්නේ නැති කෙනෙක් කියලා. නාස්තිකවාදියෙක් කියලා දියුණුවක් හදන්නේ නැති කෙනෙක් කියලා. ඒ වගේම ක්‍රියාවාදී මෝට් මේ ක්‍රියේටිව් නැහැ කියලා. මේක හදන හරියක් හදන්නේ දුක නම් ලෝකේ හදන හරියක් හදන්නේ දුක නම් වැඩියෙන් ක්‍රියේටිව් කියලා කියන්නේ වැඩියෙන් දුක හදනවායි ඒක බුරිදත්ත ජාතික බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා. මේ ලෝකෙ මැව්වේ කා දෙවියන් වහන්සේ මවලා තියෙන මේ මිනිසුන්ට හැප දෙන්න කියලා කියනවා. නමුත් මට පේනවා අති කොන තියෙන දුක නම් මේ ලෝකේ මවපේකාට දෙයයන් නැති කියන්න බෑ මූට විනාශකයක් කියලා කියන්නේ. ඇයි මේ මෝගේ වාහයට මේ වංචාව සහ බොරුව නැතිව මවන්න බැරි වුණාද කියලා අහලා තියෙනවා. ඉතින් ඇයි මේ වංචා කරන්නේ? මේ බොරු දෙයයන් නැති මෙවන මේක වංචා බොරු නැතිව මාපක්. නිසා මට කියනවනම් කියන්නේ මහා හොරයි කියලා. විනාශකයයි කියලා බුරිදත්ත ජාතකයේ බෝධිසත්ත්ව කාලේ කියලා අපි හදන හැම එකක්ම දුකක්. කරන හැම දෙයක්ම දුකක්. ඉතින් එහෙම කියපු ගමන් මිනිස්සු නිහිලිස්ටික් කියලා කියනවා. ඒ ඒ නිසා තරුණ පිරිස් කැමති නැහැ භාවනාවට එන්න. ඒක ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ඉතින් ඒක දැනගත්තත් නෝ ඒක ලස්සන වචනයක් හොයලා දාලා තිබුණා කප්පේ කටුකුරුන්ජ ඥානසංශේ මේ ලෝක වර්ධනය කියලා තියෙන ඉකොනොමික් ඩෙවලොප්මන්ට් සෝෂල් ඩෙවලොප්මන්ට් කියලා ලෝක වඩක. බුදුන්සේ කියනවා ලෝක වඩකෝ සුසාන වඩකෝ කියලා. අන්තිම වඩන්නේ සුසාන භූමිය විතරයි ඔය ලෝක වර්ධනය. ඒක පේනවනේ ඇමරිකාවේ වගේ යන ආර්ථිකය දිහා බලනකොට. ඉතින් ඒ නිසා ඒක දුඹට ඕනේ. එහෙම නැත්තම් what is the purpose of this life? අපි මේ බරද බුබුරියෝකගේ අන්තිමට මැරලා යනවා. මොකද්ද කරා තියලාදී. ඔය ඔය අපිට ඔය හදන වටන ඔය කට්ටිය ඔක්කොම ලැහිලා මරන මොහොතදී අපි වරින් අඩයි කියලා හිතනවාද පිස්සු. මොකද පාර්සල් කරලා හරි ගින්දකට දාලා හරි වතුරකට දාලා හරි උන් ගෙදර යනවා. ගෙදර ගියාට පස්සේ යන්න බලන්න ආපහු ගෙදර බලන්න මොකද වෙන්නේ කියලා මරනකොට පස්සේ. <laughs> අනේ එදාට තේරෙයි දැන් ඊ එකට කැවිලා කිනා අන්තිම වෙලාවේ ඇවිල්ලා ඔක දිහන් කපල් එකක්. අනේ සාංශව අපි එංගලන්තයව බොහොම අමාරුවෙන් ගියක් ගත්තා. මේ අසවලාසවලාගේ නෑදෑයෝ අර ගෙදර විකුණපු කට්ටිය දෙන්නම මැරිලා ගිහිල්ලා නැහැ මෙහෙ ඉන්නවලු දැන්. භාවනා කරුවා තියා පිරිත් කිව්වා නෙමෙයි දාන දුන මොනවා කරත් ඔබේ මරණව එකෙන් කියලා කියනවලු. යන්නේ උන්. ඊගෙන පුදු ගෑනු කෙන හොඳටම ආසාවෙල්ල ඉන්න ගෙදෙට්ට. ඉතින් තාත්තත් ලෙඩනොට මාත් ලෙඩනොට නිසා අපි ගෙදරින් අයින් වෙලා දැන් ඉන්නේ මම වරින් වර කියලා භාවනා කරනවා. ඉතින් මං කිව්වා අපි ඉන්නකන් නැන්දමට බහමට කොච්චර සතුටින් සල් කරන එනවනේ. මැරිලා ගියාට පස්සේ ආවට පස්සේ දැන් මල පෙරේතයයි ගල් බූරුව ගල් ආන්දයි යලෙමේ කියලා අරූට දැන් ඉතින් අර දෙන්නටම මේ දෙන්න වෛර කරනවා. ඒ ගෙදර හදපු දෙන්න පවුනේ අප්පා. හදාගත්ත ගෙදෙට උන් ආපෝ ආවත් දැන් මේ කට්ටිය ලංකාවේ කට්ටිය හදලා තියෙන සුද්ධෝ. පුදුමාකාර පෙරේත ලෝකයක් මේක. මේ මේ මේ මේ ගෙවල් අතකොට මේ සුදු පුදුමාකාර කැපෙලානේ හදන්නේ. මරණ පස්සේ උන් ආපහු එනවා. ආවට පස්සේ අර කඩපත වෙනම ගුරෙක් ඉන්නවා. ඌ මේ මේ අර මේ සෞදි අරාබියටයි මෙහෙටයි ඇවිල්ලා ගුරුකම් කරලා අර පරණ පෙරේතය අයින් කරනවා. පුදුමාකාර සල්ලියක් තියෙනවා උන්ට. අපි හිතන්නේ මේ වගේ පෙරේතෝ නැතුව ඇති කියලා නේ බුදු අම්මේ. ඒ නිසා කරුණා කරලා ගියාට පස්සේ නම් එන්න එපා. <laughs> නිකමඩක්වත් හිතන්න එපා. මොකද ආවොත් මේගොල්ලෝ දෙකොණක් මන්දම් පත්තු කරන දුම්වල ගහගෙන ස්තෝත්‍ර කියාගෙන එළවලු. ඉතින් ඒ නිසා මේක ඉවර කරලා යන්න නම් කරන්න තියෙන්නේ මොකද්ද මේ නටන නාඩගම? ඒක දිහා බලනකොටත් මිනිස්සු කැමති වෙන මිනිස්සු තනියක නාස්තිකයි කියලා. නිහිලිස්ටික්, අන්ප්‍රොඩක්ටිව් කියලා. ඉතින් ඒ නිසා බුදුජානනාංශය බලන්න Hindu කට්ටිය ගියාම බයට බුදුජානනාංශය වඳිනවා. පොඩි උන්ට කියනලු කවදාවත් බුහුණ දිහා බලන්න එපා කියලා. බුදුහාන් කියන දසවෙනි අවතාරයේ මේ කායද විෂ්ණුගේ පරිම බලවත් ෂේප් කරගෙන හිටපන්. ඔබ බහලා පහන පූජා කරපන්. ෂේප් එකේ දේවා පඳුරු ටිකක් දාපන් මූණ දිහා බලන්න බෑ බලපු ගමන් සාපයක් වදිනවා කියන්නේ. හරි බයයි. ඉතින් බය මොකද මේ තණ්හාමාන දිට්ඨිය වලට හරි අපලයි. ඒ නිසා හොඳට බලට අපි මේ කරන වැඩ ජයග්‍රහණයක් කියලා කිව්වොත් එතන මේවා. ඒ නිසා දුකක් කරදරයක් එනකොට අපිට අඩු ගන්න හිතන්න වෙනවනේ. ඒකේ ප්‍රොෆෙසර් පද්මසිරි දිහිල්ලා පොතේ Freudian Buddhism and Freudian psychology කියන පොතේ මොටිවේෂන් තියරි කියන එක පෙන්නනවා සංස්කාර විස්තර කරනකොට. අපි විවිධාකාර ක්‍රමසාවිදි හදාගෙන අපි ජස්ටිෆයි කරනවා අපි කරන වැඩේ වටින නිසා මම ඉන්න ඕනේ කියලා. නෑ හැඳි ගෑවිලා යන්න. ඉවරයි. ඊට පස්සේ ඔයිට වැඩි හොඳයි. ඵලයන්. හැඳි නාසමාපෝ. නාසමාව කියලා හැඳි ගෑවිලා ඵලයන්. කියලා පස්සේ අර ගානේ ඒ කරදරේ ඉවරයි. ගියාට පස්සේ වෙන්නේ ආයෙත් අර මල පෙරෙතෙක් විදිහට එනවා. ඒ නිසා මේ කරන වැඩේ හැටි දිහා බලන්න කියන 50 පණින්න ඕන කියලා. අද 50 පයින්නකොට තමයි ඉන්දිය පරිපාකයේ සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තමයි psychologically you will be born. එතකන් ඉතින් දරුවෝ හදනවා වැඩ ලිප්ස්ටික් ගන්නවා කියුටෙක්ස් ගන්නවා මේක ඔබනවා හද්දට ලාවටි දානවා. ඊට පස්සේ ඉතින් හාන දශකේ පබ්බාර දශකේ ඉස්සරහට නැවෙනවා හැරමිටියා ගන්නවා කුමන නැටුම් කෙලි කවට දිනාදා මෙහි ඇවිල්ලා බලපුවාම නාකි ආච්චි අම්මලා මෙයා නැඳුම් කඩලා ගිහලා ෆිටෝන් එකට ගිහලා නාකියන් ඇවිල්ලා හන ලස්සන දණේ මාව ආය යනවා ආය යනවා ආය වෙන එකක් හද දැන් ඒක ලස්සනද කියලා. ඔව් කියනවා. ඒක දැන් ඔය අරකට ලස්සනයි කියලා මේකට ලස්සනයි කියන හරියට බල්ලා කියන්නකෝ. ආය අමාරු අපගේ සුද්දට වෙලා තියෙන දේ මේ ඒ විදිහටම බලන්න ඕනේ. ඒකට අපේ කට්ටිය ඇවිල්ලා සුද්දන්න වැඩි යහපන්. ඊට බලනකොට මේ මොකද්ද මේ මොන මොටිවේෂන් එක මොකද්ද කියලා. මොටිවේෂන් එක තුනයි බුදුන්සේ පෙන්නලා තියෙන්නේ. තණ්හා මාන දිටි නිසා අපි කවුරු හරි කතා කරනකොට බලන්න ඕනේ මේ මම මේ වඩා ගන්න හදනවා තණ්හා මාන දිටි. එහෙම නැත්නම් කවුරු හරි ගැසුරින් මේ තියෙන තණ්හා මාන දිටි දකින්න හදනවා. කොහෙන්ද මතුවෙන්නේ කියලා දකින්න හදනවා කියලා බැලුවොත් මේක නිකන් යුනිවර්සිටි එකක් වගේ තමයි. හැම තැනම මේක පෙන්නනවා. අපි බලන්න කැමති නැහැ. හැබැයි ඒකට මම කියනවා ඔය කර ප්‍රකාශයත් කියන එක තමයි යම් ප්‍රමාණයක් සමාජයේ achieve කරපු අයට විතරයි advantages. බේසික් නීඩ්ස් නැති කෙනෙකුට ඕක කිව්වට වැඩකුත් නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ අඩු අනේ බේසික් නීඩ්ස් එකක් තියෙන්න eBay කියලා. බේසික් නීඩ්ස් නෙමෙයි average above average යන්න ඕන. ඒ PK නැගම් පස්සේ තේරෙනවා අය මොකක්ද ජීවිතය තියෙන කියන තේරුමක් නැහැ කියන්නේ. නෑ කියන එක. ඒ නිසා කාටට achieve කළා නැත්නම් එයාට දෙන්න තියෙන achieve කරන්න දෙන්න ඕනේ. මේක support කරන්න. support කළා කියන්නේ හොඳයි. ඔයාට තියෙනනේ මොකද ගිහිලා යන්නකෝ. ගිහිලා බලන්න මොකද වෙන්නේ කියලා. ගියාට පස්සේ තේරෙනවා මොකක්වත් නැහැ. ඒකල්ල වල බලන්න කැන්සර් එකක් ඇති මිනිස්සු දෙදියා. ඊට බලන්න කකුල් දෙකම නැති මිනිස්සු දෙදියා. ඒක දිහා බලන්න මොන හරි දෙකෙන් deprive වෙච්ච කෙනෙක් දිහා මොනවද අපි වෙනාට නැටිල කියලා. ඉවරයක් නැහැ. අරක දිගේ බලන්නේ නැහැ. ඒ මොටිවේෂන් තියෙන එක දිහා බලනකොට හරිම මායя හදලා තියෙන මේ ලස්සන ගැටේ ගලවන්න බැරි විදිහට හදලා තියෙන බුදුහන්සේ චීන කන්නාඩිය පෙන්නවා. ඉතින් be here and now. ඒක achievement එකක් කරගන්න ඔය තණ්හා මාන දිට්ඨි වලින් කරන්න බෑ. ඒ වගේ එකක් ඕනේ tools ටිකක් ඕනේ. ඒ tools ම මේකේ introvert දානවා. අරක extrovert දාපේකනේ. introvert දැම්මට පස්සේ එතන මොකද්ද තියෙනවා මේ achievement එකක් තියෙනවා. හැබැයි අර වගේ අපි හැම කන්නේ. මේකවත් අහුවෙලා නැහැ. කාගවත් එජෙන්ඩා එක නෙවෙයි ඉන්නේ. ඒක තමයි බුදුන් කියන්නේ verifiable achievement එක මේකේ තියෙනවා. ඒක reality එක මිසක් camouflage එකක් නෑ. advertisement එකක් නෑ. ඒක නිසා ඒක හරි boring. ඒ නිසා ඒක හරි monotonous. ඒක උපදාන්න ගිය ගමන් ගමන ඔක්කොම නිකන් complicated. ඒ නිසා නීචේ කතා කරා ඒ ගැන. ෆ්‍රෙඩරික් නීචේ ගොඩක් කතා කරලා ලියලා තිබුණා ෂෝපන්හව තමයි ඉස්සලාම කිව්වේ නීචේ කතා කරලා what is the purpose of this living කියලා. ඉතින් ඒකේ මිනිස්සු හරියට විරුද්ධ වුණා. මොකද එතකොට මිනිස්සු මේ ආර්ථික නිෂ්පාදනය කරන එකක් නැහැ. ක්‍රියේටිව් වෙන එකක් නැහැ, ප්‍රොඩක්ටිව් වෙන එකක් නැහැ කියලා. නමුත් නීචේ කෙලින්ම කිව්වා අනම්මන මොකද පස්සේ පිස්සුවෙල මැරලා ගියේ. මනසට පිස්සුව දුනා මේ මේ සත්තුන්ට දෙන වද මේ මිනිස්සයා මේ පිස්සු හදාගෙන අස්සේ කරත් බැඳගත්තාම ගන්න වැඩ. හරකෙක් මේ මේ ಗುಣ විවිධහක වැඳගත්තා ගන්න වැඩ. ඇයි මේ මනුස්සයා පුදුමාකාර දුරෝනේ අරකෙන් කෙල්ලගෙන සත්තු කපනවා, මරනවා, වැඩ ගන්නවා, සේවකයන්ගෙන් වැඩ ගන්නවා කිසි ගාණක් නැහැ. ඉතින් මනුස්සයාට පිස්සු වැදුනා මේ මනුස්සෝ කරන වැඩ දිහා බලපුවා. නමුත් ඒ මනුස්සයා කරන වැඩේ ඇත්තට මොකුත් නැහැ. ඒක නිසා මේ කියනවා පුංචි කාලේ මේ පොඩි ළමයට කතෝලික ආගම ගන්නදී. ටික ලොකු වුණාට පස්සේ බුද්ධ ආගම ගන්නවා. ඒකට සාමාන්‍යයෙන් තේරෙනවා. පණ පැන්නට පස්සේ උගන්නන්න බාල වයසේදී උගන්නන්න ගියොත් එහෙම ඌ ඉස්කෝලේ යන්නේ නැහැ. මොන මොනව කරන්නේ? මම ළඟ තියෙනවා ඊමේල් වගේක් දැන් අම්මලා හොඳටම බය වෙලා ස්වාමීන් වහන්සේ මේ ළමයින්ට හොඳටම සත්‍ය තේරෙනවා. දැන් මේ ළමයි දක්ෂයි පන්තියේ වුණත් තමයි කිසිම මොටිවේෂන් නැහැ දැන් ළමයි. දැන් මොකද කරන්නේ? ඒ ළමයි භාවනා කරනකොට මේ අපිට වගේ නෑ ඒ කට්ටිය කෙලින්ම ෆුල් ඇක්සලරේටඩ් ට්‍රක් එකේ වැටෙන්නේ. ඩක්කාලා ගිහිල්ලා එහා පැත්තට ගිහිල්ලා කියන දෙන්වත් කියලා. මං ගියාම එක එක අල්ල ගන්නවා සිවුරෙන් ඒ මෙල්බන් ගියාම ගලවන්න බෑ. උට මේකේ ඉල්ලනවා. මට පැවිදෙන්න ඕනේ කියලා. ලස්සන පොඩි කෙල්ලෙක්. ඌ දිහා බලනකොට තව කෙනෙක් ඇවිල්ලා පුතා ඔයාලගේ හීනේ පවස්සිනව මම දෙන්නම් කියලා. ඊට පස්සේ කිව්ලු මං අම්මෙන් අහන්න තු කියන්න බෑ. අම්ම කිව්වලු ඌට ධම්මජීව හම්තු කැමති නැහැ කියලා. ඉතින් කොල්ල මට ලියන මං කිව්වා අම්මට ඕකේ විතරක් අම්මා හරි. අනිත් ඔක්කොගෙම වැරදි. ඕකේ නම් අම්මා කියන එක හරි. යන්න එපයි කිය. ඌ එකට එනවා හැම හැම සබ්ජෙක්ට් එකකම ෆුල් මාක්ස් ගන්නවා. විභාගේ පාස් දෙන්න වට. මට පැවිද්ද ඕන. මට ඒ උනට පැවිද්ද වැඩක් නැහැ දෙන්න වට. ඒ උනට පන්ති මට පැවිද්ද ඕන. ඊ කතා කරනකොට තේරෙනවා මේ ළමයට දැනටම මේ ගිහිල්ලා කොහෙද මේ මොකද්ද මේ නඩන නඩ. ඉතින් අම්මලී ලෙවල තියෙනවා. පුහාන් ඇස් දැන් මොකද කරන්නේ මං අඬ ගන්න ඉඳලා මීටි දෙලා. තමයි 11යි දැන් 12කට ඇති වයස. වුරුදු 12ක ඇතිව টොප්ම টොප් ක්ලාස් ආටිකල්ස් වගේක් මං ඇරියා. ඌට කතා කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැහැ. 100 100ක් තේරෙනවා. අපි වගේ ඔය වෙරිෆිකේෂන් මොකුත් නැහැ. දැම්මනේ නිකන් ටක් කාලා ඇබ්සෝබ් කරනවා. ඕනතකින් ප්‍රශ්නයක් ආව ගමන් ඉතින් අම්මා කියන ඔබ අහන්නේ යන මේ ගනුදෙනුවේ 150ක්වත් මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නමුත් අර ප්‍රශ්නේ නෝ ඒකට අම්මලාට තාත්තට හරි අප්සෙට් එකක් කරනවා මේ ළමයා ළමයා කොහාටද යොමු වෙන්නේ මොටිවේෂන් එකක් නැති වෙන කතාව. සිද්ධාර්ථ කුමාරයා ඊළඟ වනේ බුදුජානනාංශයේ රාහුල පුංචාමරු කියලා පැවිදි කරාට පස්සේ ලෝකයා කොහොමද බලන්නේ? අත් අවුරුදු කිරිබොන වයසක ගිනියලා සාරිපුත්‍ර ස්වාමීන් දුන්නට පස්සේ මේක පැවිදි කරපන් කියලා මුකෙන් අපි ජස්ටිෆයි කරන්නේ. දෑවැද්දනේ ඉල්ලුවේ ඔන්න දෑවැද්ද. අද ඉන්නමල තාත්තලා කවුරු හරි කරයිද? අවුරුදු හතේ ළමයෙක් ගිනියලා පැවිදි කරනවා කියන්නේ ඉතින් හරි අමාරුයි මේ පැත්ත කතා කරන්නේ. මොකද එහෙම තියෙද්දිත් එහෙම තියෙද්දි භාවනා කරමින් ජීවත් වෙනවා කියන එක රහතන් වහන්සේ නමකට වැඩිය වඳින්න වටින වෙලක්. කවුරු හරි භාවනා ජීවිතයක් ගත කරන මේ ඔක්කොම දැනගෙන ඒක නිවන් දකපු කෙනෙකුට වැඩිය අමාරු වැඩක්. ඒ ඒ ලයිෆ් එක ගත කරන එක. මේ මෙහෙම තියෙද්දි දහසකුත් ප්‍රශ්න තියෙද්දි අපි කොහොම හරි නැව පෙරලා ගන්න නැතුව යනවනේ. එච්චරයි. මොනවාක්වත් achieve කරන්න යන්න එපා. just being. සුම්මයි. ඒ ටික තියෙනවනම් ඇති. මොකට වෙන්න හොඳ හෝටල් එකකින් කන්න ඕන. ඊට පස්සේ තමයි තේරෙන්නේ. එතකන් හිතෙන්නේ මේ හෝටල් එකකින් කාපු නිසා තමයි මේ කට්ටිය මේ තාම දුවන්නේ කියලා. කෑවට පස්සේ තේරෙන පටන් අර ගන්නවා. නියම් මේ ඉතින් මේ වගේ ධර්මයක් නැති වෙස්ට් එකට මොකද වෙලා තියෙන්නේ කියලා හිතන්නේ. ඒ මිනිසුන්ට වෙලා තියෙන ආර්ථික වශයෙන් වෙලා තියෙන සමාජයට වෙලා තියෙන වැලියුස් වලට වෙලා තියෙන දේ තරුණ තරුණියගේ ජීවිතය දිහා බලලා ලියන දෙයක් හරි මේ බannකොට පුදුම හිතෙනවා. වැනිටි මොනක්වත් ඇත්තේ නැහැ කියලා. හරි අපි යනවා දැන් අපි සක්මනට යනවා. ගිහින් නැත්තම් අපේ ටී බ්‍රේක් එකක් තියෙන්නේ. ඊට පස්සේ හතරට එකතු වෙනවා. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. මොනවද? මේස් වර්ගයක්. මේස් වර්ගයක්. ත්‍රිපත්තිය. ත්‍රිපත්තිය. ¿Cuándo está?